හොඳයි සාදු කාර්යයක් පවත්වන්න. දැන් දැසන මම මතක් කරා මේ පින්වතුන්ට අද දවසේ බණපද තුනක් ඉගෙන ගන්න කියලා. හැබැයි මේ බණපද තුන තුල ත්‍රිපිටකයම තියෙනවා කියලා දැනගන්න ඕනේ හරියට ඉගෙන ගන්න. ත්‍රිපිටකයම ඉගෙන ගත්තා සමාන වෙනවා මේ බණ බබ ගුණ හරියට ඉගෙන ගන්න. හැබැයි තව දෙයක් පැහැදිලි කරලා දෙන්න වෙනවා. ඉගෙන ගන්නවා කියන්නේ දැන ගැනීම නෙවෙයි. ඒ දැන ගැනීමයි ධර්මයේ සඳහන් වෙනවා කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඒ දේ මතක් කරන්නේ සුණාත කියන ගුණේ පළවෙනි තියෙනවා. ධර්මය අහන්න ඕනේ. දැන් ඒක තමයි අපි ගන්න ඉගෙන ගන්නවා කියන්නේ. අහලා තමයි අපි ඉගෙන ගත්තේ. දෙවෙනි එක චරාත. ඒ වගේම දෙවෙනි එක ධාරේත. අහපු එක ධාරණේ තියෙනවා. තුන්වෙනි එක චරා. එතකොට හැසිරෙන්න ඕනේ මෙන්න මේ තුන් කාරණේ මෙන්න කාරණා තුනම සම්පූර්ණ වුණොත් අර බණපද තුනට ඔයගොල්ලෝ ඒ කාරණා තුන තුන්වරක් තුنين වැඩි කරපුවම කීයද නමයක් වෙනවනේ. ඒ නමයේම තියෙන මොහොතක බුදුහාමුදුරන්ගේ චතුරාර්ය ශක්තිය එතකොට අපිට වෙලා තියෙන්නේ අපි අහලා දැනගෙන මතක තියාගෙන කියවන්න දැනගන්න යනවා. මෙහෙම තමයි අපේ ධර්මයේ හුඟා යෙදিলা තියෙන්නේ. අපි හුඟා අහලා තියෙනවා. ඊට අමතරව අහපි එක ධාරණය වෙලා තියෙන ඒක හින්දා අපිට තව කට්ටියක සාකච්ඡා කරේ. අඩු වෙලා ඇත්තම තමයි. හැසිරෙන්න හැසිරෙන්න. එතකොට මේ හැසිරීම අඩු වුණත් ඒ ධර්මයේ තමා තුළ නැහැ. ධාරණයේ තිබුණා කියලා මරණයට පස්සේ ඒ ධාරණේ ඇත්තෙත් නැහැ. ඒ ධාරණේ තියෙන්නේ මරණය දක්වා විතරයි. එන හැසිරෙන්න ඕනේ කවදද? මැරෙන්න කලින්. මරුණට පස්සේ හැසිරෙන්න බෑ. දැන් මරණයට කලින් හැසිරෙන එකක් තමයි බුදුහාමුදුරන්ට අවශ්‍ය. මරණයෙන් පස්සේ හැසිරෙන ඒවා අදාළ නෑ අවලංගුයි. මරුණට පස්සේ කවුරු වෙනවද කියලා දන්නේ නෑ. තේරුණාද? අපි බලමු දැන් මේ මොකද්ද අපි ඉගෙන ගන්න යන්නේ? අද මේ මෙච්චර වටින දහම් පද තුන. මේ දහම් පද තුන ගත්තම එදා ලෝතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා අවුරුදු 20ක් යනකම් වෙන ධර්මයක් දේශනා කරා කියලා මේ මම අපි මේ පැහැදිලි කරන දහම් පද තුනට අමතර ධර්මයක් දේශනා කරනවා. සූත්‍ර දේශනා කරලා කියනවා විවිධ විදිහට ධර්මය කියලා කියනවා නමුත් මේකට අනුරූපවයි ඒ ධර්මයේ දේශනා කරනවා කියන්නේ. ඒ කියන්නේ කිසිම විනය පද්ධතියක්වත් විනය නීති අද අඩුම ගන්න ඔයගොල්ලෝ අද සමාදන් වුණේ අෂ්ටාංග සීලයනේ. අෂ්ටාංග සීලයේ සීලයේ කොටසක්. පංචශීලය සීලයේ කොටසක්. මේවවත් බුදුහාමුදුරුවෝ අවුරුදු 20ක් යනකම් දේශනා කරලා නැහැ. තේරුණා නේද? නමුත් මේ අවුරුදු 20 වෙනකොට බුද්ධත්වයෙන් අවුරුදු 20ක් වෙනකම් මේ ධර්මයේ තේරුම් අරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලලාභී විශාල පිරිසක් හාමුදුරුවෝ සිටියා ගියොත් හිටියා. එහෙමනම් ඒ ගිහි හෝ පැවිදි හෝ ඒ විශාල පිරිසක් කොහොමද මේ ධර්මයේ තේරුම් ගත්තේ? තේරුම් ගත්තේ බුදුහාමුදුරන්ගේ එක අවවාදයක් පිළිපදින. ඒ එක අවවාදයේ කුමක්ද කියලා හොයන එක තමයි දැන් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. තේරුණා නේද? මොකක්ද මේ බුදුහාමුදුරුවෝ මුල්ම කාලේ දීපු අවවාදය? හැබැයි අවවාදය දුන්නේ පිරිසගේ අපිවත් අපිට වැඩිය වෙනස්කමක් තිබිලා කියනවා. අපි නම් කියන්නේ මුලින්ම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගත්ත අය කවුරු කියලාද අපි කියන්නේ? ඈ හොඳට පින් කරපු අය කියලා. නේද? නෑ හැබැයි පින් කරපු අය කියන එක ගත්තා කියලා වැරද්දක් නෑ. දැන් පින් කරපු අයගේ මොකක්ද එහෙනම් ලක්ෂණ හේව්ව ඔයගොල්ලෝ හිතනේ ලක්ෂණයක් නෙමෙයි ඔය පින් කරපු අයගේ තියෙන්නේ. දැන් අපි පින් කරපු අය කවුද කියලා දැනගත්තොත් ධර්මයේ අපි අඳ ගන්නවා චිත්‍රයක් මෙන්න මේගොල්ලෝ තමයි පින් කරපු අය කියලා. නමුත් බුදුහාමුදුරන්ට අවුරුදු 20ක් ඇතුළත බුද්ධත්වයෙන් 20ක් ඇතුළත හම්බ වෙච්ච පින් කරපු අයගේ හැටි අපි හිතන අය වගේ අය නෙමෙයි වෙනස්. ඒ වෙනස්කම් මෙන්න මේ විදිහට තේරුම් ගන්න. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබලා මහා ප්‍රසිද්ධිය අද වගේ දැන් අන්තර්ජාලයේ මොකවත් නැහැ. මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා කියලා කිව්වද? නැහැ. බොහොම සරලව හම් වෙන අයට නිකන් කතා කරොත් වාසී අමුතුයි වෙනස් කියලා කිව්වම නෑ මම මෙන්න විදිහට සත්‍යක් හොයාගත්තා. මේ සත්‍යය මං බැලුවාම සෑහෙන කාලයක් මහන්සි වෙලා තමයි මේ தත්ත්වයට ආවේ. එතකොට මොකද්ද සත්‍යය? චතුරාර්ය සත්‍යය. දැන් එතකොට අර පින්වත් කියන අයගේ මෙන්න මෙහෙම ස්වરૂපයක් තියෙනවා. අපි හිතන පින්වත් අයගේ නෙමෙයි. ඉදා හිටිය පින්වත් අය. ඒගොල්ලෝ කෙලින්ම අහනවා බුදුහාමුදුරනේ උභාසයේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයේ වටිනාකම මොකක්ද? නැත්නම් හොයන හොයාගත්තු චතුරාර්ය සත්‍යයේ වටිනාකම කුමක්ද? එතකොට ඉතින් බුදුහාමුදුරු දෙන උත්තරේ තමයි මේ මේක තුල තියෙන්නේ සංසාර විමුක්තිය. ඒකට අහනවා ඇයි සංසාර විමුක්තියක් ඕනේ අපිට? අර පින්වන්තයෙගේ කතාව එහෙම. දැන් අපිට නම් සංසාර විමුක්තියක් ඕනේ කියන ගැහුවොත් ලැජ්ජයි කියන්නත් නේද? එච්චර අපි සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් ඉන්න පිරිසක්. නමුත් අර අර පින්වන්තේ එහෙම අහන්නේ. කෙනෙක් බුදුහාමරයන් ප්‍රශ්න කරනවා. ඒ මොකටද සංසාර විමුක්තිය? මේ ජීවත් වෙන විදිහ නරකද? ඒකට බුදුහාමරෝ පිළිතුරු දෙන්නේ නරක නැහැ. මේක දුකක් කියලා තේරෙන්නේ නැති තාක්කල් නරක නැහැ. මම හොයාගත්ත චතුරාර්ය සත්‍යයේදී ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ගැඹුරකින් මේ සියල්ල දුකක් කියලා තේරෙනවා. අන්න දැන් අර ගොල්ලෝ අර පින්වන්ත අය පොඩක් වෙනස්ව හිතනවා. එහෙනම් බොහන්සේ කියන ඔය සංසාර විමුක්තියේදී දුකක් නෑ. ඇත්තටම අපි දැනුත් දුකක් විඳින්නේ නෑ. මේ හොඳින් ජීවත් වෙන්නේ දැන් එවැනි තැනකදී ඒ සුදුසු පුජ්‍යලයාට අවශ්‍ය ඒ ජීවිතය තුළ දකින දුකක් ගැන බුදුහාමුදුරු පෙන්නන. තේරුණා? පෙන්වුවට පස්සේ ඒ පුජ්‍යලයා එහෙනම් ඔබ වහන්සේ කියන චතුරාර්ය සත්‍ය අපිට ලබා ගන්න බැරිද? කියන தത്വෙට දවසෙන් හෝ දෙකෙන් හෝ මාසෙන් හෝ මාස තුනෙන් හෝ අවුරුද්දකින් හෝ මේ බුදුහාමුදුරුවෝ එක්ක ගනුදෙනු කරලා කටයුතු කරලා සාකච්ඡා කරලා පත් වෙනවා. එක පාරට නෙමෙයි. දැන්පත් වුණාට පස්සේ දැන් එයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය මට තේරුම් ගන්න බැරිද කියන ප්‍රශ්නය. අහතුම් බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර පුළුවන්. මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙකුට මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙම උත්තරයක් බුදුහාමුදුරුවෝ දුන්නම අර පින්වත් කෙනා නම් එදා හිටියේ පින්වත් කෙනා කරන්නේ මොකද්ද? කොහොමද බුදුහාමුදුරනේ නේද බුදුහාමුදුරුවෝ කියලාවත් දන්නේ නැහැනේ. දැන් ඔබතුමා කියන විදිහට කොහොමද මම මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නෙ? මම මොකද්ද කරන්නේ? මෙහෙම ප්‍රශ්න කරපුවාම අවුරුදු 20ක් යනකම් මෙන්න මේ ප්‍රශ්නෙට දීපු උත්තරේ එකමයි බුදුහාමුදුරුවෝ. තේරුණානේ? ඒ උත්තරේ තමයි කවුරු හරි ඇහුවොත් බුදුහාමුදුරුවෝ සොයාගත්ත සංසාර විමුක්තිය මටත් ලබා ගන්න පුළුවන්ද කියලා පුළුවන් කියනවා. කොහොමද ලබා ගන්න කියලා හැබැයි මෙන්න මෙහෙමයි ලබා ගන්න කියලා උත්තරයක් දෙනවා නේද? උපදේශක් දෙනවා. මේ උපදේශ තමයි ඔයගොල්ලෝ දන්න පාඩම් තියෙන සුණාත කියන මට්ටමින් දන්න චරාත කියන මට්ටමින් මේ ධාරේත කියන මට්ටමින් මතක තියෙන දෙයක්. චරාත කියන මට්ටම තියද නැද්ද කියලා මට කියන්න බෑ. ඒක ඔයගොල්ලන්ට මේ ධර්මයේ තේරුම් ගත්තොත් පුළුවන් මම ඔය කියන එකේ චරාතද නැද්ද කියලා. තේරුණානේ? නමුත් එක දෙයක් කිය හැකි මේ ඉන්න සියලුම දෙනා මම මේ කියන්න යන ධර්මයේ සුණාත කියන එකේ ඉන්නවා. ධාරේත කියන එකෙත් ඉන්නවා. චරාත කියන එකේ නෑ කියලා කියනවා. චරාත කියන එකේ හිතියා නම් මොකද වෙන්නේ සංසාර විමුක්තිය තියෙනවා හැමෝම. දැන් නිවන් දැකලා. දැන් චතුරාර්ය සත්‍ය තියෙනවා. තේරෙනව නේද? ඒ නැත්නම් නැත්තේ මොකද්ද හේතුව? චරාත කියන ගුණය අඩු වෙලාමයි. මේ ධර්මයේ සම්බන්ධ. නමුත් අපි ළඟ කොටස් දෙකක් දැනට තියෙනවා. සුණාත තියෙනවා. ධාරේක තියෙනවා. මොකද්ද මේ ධර්ම? බුදුහාමුදුරෝ දීපු උපදේශය. කොහොමද බුදුහාමුදුරනේ ඔබ වහන්සේ අවබෝධ කරගත්තේ මේ චතුරාර්ය සත්‍ය මන්ත්‍රය? අවබෝධ කරගන්න. කියලා යමෙක් යහුවද දා බුදුහාමුදුරෝ දෙන පිළිතුර තමයි මුලින්ම සබ්බ පාපස්සා කරණම් වෙන්නේ. දෙවනුව කුසලාස උපසම්පදා වෙන්නේ. තුන්වෙනුව සචිත්ත පරියෝධකණම් වෙන්නේ. මේ කාරණා තුන තියෙනවා නම් මම හොයාගත්තේ සත්‍ය තමයි මේ පුජ්‍යලයි. කියනවානේ. එතකොට මේ බණපද තුන තමයි ඔය තුන. සබ්බපාපස්සා කරණම් කියන එක පළවෙනි බණපදේ දෙවෙනි බණපදේ කුසලසුත සම්පදා තුන්වෙනි බණපදේ ඔය තුන දැන් මේ මොහොතේ කාහරි ළඟ තියද එහෙනම් සත්‍යය චතුරාර්ය සත්‍යය තේරුණානේ මේක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසන ඒක බුදුහාමුදුරන් ගෞතම බුදුහාමුදුරන් අනුශාසනාව විතරක් නෙවෙයි ඒ ගාථාවේ අවසානයේ තියෙන්නේ කොහොමද ඒතම් බුද්ධාන සියලුම විශ්වයේ පහළ වෙච්ච බුදුහාමුදුරුවරුන්ගේ අනුශාසනාව මේකයි. තේරුණාද? අපිට තියෙන්නේ කාරණා තුනක් සම්පූර්ණ කරගන්න විතරයි. මේ කාරණා තුන සම්පූර්ණ කරගන්න දැනුවත් වෙනවා නම් අද දවස සාර්ථක වෙනවා. තේරුණාද? මේ කියන්නේ අපිට සම්පූර්ණ කරගන්න අද බැරි වෙන්න පුළුවන්. නමුත් මේ කාරණා කාරණා තුනේ වටිනාකම ගැන තේරුම් ගත්තොත් අද බැරි නම් හෙට හෙට බැරි නම් අනිද්දා. නැත්නම් මේ ජීවිතේදී මේ ටික කරගන්න පුළුවන් වෙනවාම. තේරුණා නේද? ඒකින්ද අපි දැන් බලන්න ඕනේ අපේ පරණ දැනුම අහකට දාලා මෙච්චර කල් දරාගෙන ආපු මතයේ ඉඳලා මේ ගාතාව දිහා බලන්න නෙමෙයි. මේ ගාතාව දිහා එහෙම මතවාදීව බලන වැඩක් නෑ. පුජ්‍යලවාදීව බලන වැඩක් නෑ. සල්ලිවාදීව බලන වැඩක්. එතකොට අපි අමාරු වෙනවා. තේරුණා නේද? අපි අද ඉගෙන ගන්න බලන්න ඕනේ බුදුහාමුදුරුවෝ කුමක්ද මේ දේශනා කරේ මෙච්චර උන්වහන්සේ හොයාගත්ත චතුරාර්ය සත්‍ය මේ ಗುಣ තුනෙන් ලැබෙනවා නම් මේ ಗುಣ තුන මොකක් මොන වගේ තුනක්ද කොහොමද අපි මේ ගුණ තුනෙන් එකකට හරි යන්නේ? දැන් ඔයගොල්ලන්ගේ <clears throat> ඔයගොල්ලෝ අපි දැන් එදා හිටියායට වෙනස් වෙන්නේ මෙහෙම. ඔයගොල්ලෝට බුදුහාමුදුරෝ දේශනා කරොත් සබ්බ පාපස්සා කරණං වෙන්න කියලා. කියන්නේ මේ චතුරාර්ය බුදුහාමුදුර සොයාගත් චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ කොහොමද? සබ්බපවස්සා කරනා වීමේ ගුණය තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දැන් ඔයදී බුදුහාමුදුර දේශනා කරා. ඔය දා හිතියායට දේශනා කරපුවම ඊට වෙනස්. ඔයගොල්ලෝ හන්නේ වෙනස් උත්තරය. කියන්නේ. බුදුහාමුදුරනේ මෙහෙම හිතියම නේද ඕක වෙන්නේ. කියලා පෙරලා උත්තරයක් දෙන්න. ඔය සබ්බපවස්ථා කරනවා වෙන්නේ මෙන්න මෙහෙම කරොත් නේද? දැන් මොකද්ද දැන් අර පැරණි පින්වත් අයගේ අපේ දින වෙනස ඕකෙන් හිතාගන්න. දැන් අපි කියන්නේ මොකද්ද? අපි අපි කියන්නේ සබ්බපවස්ථා කරනවා වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුවම ඒක අපි දන්න කෙනෙක් වගේ මෙන්න මෙහෙම වුණාම නේද මේක නේද ඔය කියන්නේ කියලා අහනවා. එතකොට ඒ කියන්නේ එයා ඒක දන්නවා. එන අපි දන්නවා. ඔන්න ඔතන තමයි වෙනස. කොහොමද අපි දැනගත්තේ ඔක? දැන් මෙතන 100ක් ඉන්නවනම් සිය දෙනා සබ්බපාපස්සා කරණම් කියන එක කියන්නේ සියාකාරය. ඒ සියාකාරයම බුදුහාමුදුරනේ සබ්බපාපස්සා කරන්නේ. ඔන්න උතර තමයි දැන් තියෙන හිර වෙන තැන. තේරුණාද? සිය දෙනා කියන්නේ සිය ආකාරය. ඒ සිය ආකාරය බුදුහාමුදුරෝ කියන දේ නෙමෙයි. අපි හදාගත්ත එක. තේරුණානේ? ඒ හදාගත්තේ කොහොමද? අපිට මෙච්චර කල් ලැබිච්ච මේ බෞද්ධ පරිසරයේ නමුත් එදා යට එහෙම මම දන්නේ නැහැ උක. මොකද්ද බුදුහාමුදුරනේ එතකොට සම්බවවස්ථා කරනවා කියන එක මම දන්නේ නැහැ. වහන්සේ යාද දෙන්න මොකක් කරොත්ද මම සම්බවවස්ථා කරනවා වෙන්නේ. කියලා නිහතමානීව අහනවා. අපිට ඕක අහන්න බෑ. තේරුණා නේද? අපිට අපිට කියන්න තියෙන්නේ සම්බවවස්ථා කරනවා වෙන්න මම මෙන්න මේ ටික නම් කරනවා ඕකට අඩු මොනවද කියලා අහනවා. එහෙනම් මෙන්න මෙහෙම හිටියා වෙලාවට නේද ඔය කියන හබවවසා කරනවා වෙන්නේ කියලා කියයි. තේරෙනව නේද? එහෙම නැත්නම් කියයි අපි සීල් ගත්ත වෙලාවේ නම් හබවවසා කරනවා දැන් නෑ නේද? ඔය වගේ වගේ. දන් දෙන වෙලාවේ හබවවසා කරනවා දැන් නෑ නේද කියලා කියයි. තේරෙනව නේද? ලොකු පින්කමක් කරන වෙලාවේ නම් සබ්බපාපස්සා කරනවා මේ වෙලාවේ නම් නෑ කියයි. ඔන්නෝම මත ටිකක් අපි ළඟ තියෙනවා. ඔය එකක් සබ්බපාපස්සා කරනම් කියන ගුණයට ඇවිදින්නේ දැන් මේක විසඳ ගන්න ඕනේ විසඳන්නේ කොහොමද කියලා බලන්න. දැන් මං අහ කියනවා මේ මං මගෙන් පටන් ගන්න. දැන් මේ වෙලාවේ මං කරන්නේ මොකද්ද? දානයේ අග්‍රම දානය වෙන ඔබ බණ කියනවා ධර්ම දානය. ඒගොල්ලෝ අද දවසේ බැලුවම ඊයට වැඩිය හෙටට වැඩිය ගිය සතියට වැඩිය වටිනා ජීවිතයක් ගත කරන මොහොතක්. ඒ කියන්නේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා බොහොම බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවේ ධර්මයේ කෙරෙහි ගෞරවේ මේ ඉන්නවා අද දවසේ දැහැමි ජීවිතයක් ගත කරන. දැන් ඒ බණ කියන මමත් ඔයගොල්ලෝ අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඉන්නවා මම බණ කියනවා වගේම සමාදන් වෙලක් කියනවා සීලයක් උපසම්පදා සීලය. බුදුහාමුදුරුව පෙන්නපු වටිනාම සීලය. නමුත් මම අවංකව පිළිගන්න ඕන මේ බණ කියන වෙලාවේ උපසම්පදා සීලයේ මම ළඟ තිබ්බත් දැන් මේ මොහොතේ සබ්බපාවස්සා කරනන්නේ නැහැ මම. ඔයගොල්ලෝ ළඟ තියෙන්න පුළුවන්ද? මන් ළඟ නැහැ. මේ මොහොතේ මන් ළඟ නෑ සබ්බවාපස්සා කරණම් කියන ගුණය. ඔයගොල්ලෝ ළඟ තියෙන්න පුළුවන්ද බැරිද? ඔයගොල්ලෝ ළඟත් නෑ. එහෙනම් අපි තියනවා කියලා හිතලා දැන් හැමතැනම නෑ. දැන් මම ප්‍රබල කරන්නේ ඔය කිව්වේ. තේරුණා නේද? දැන් මේ මොහොතේ බණ කිව්වා මම කියන්නේ සබ්බවපස්සා කරණාන් කියන එකම ධාතාවමෙන් බණ කියන්නේ. එතකොට මම ළඟ නෑ සබ්බවපස්සා කරණාන් කියන මේ ගුණයනේ. සියලු පවුන් දුරු වෙලා කියන ගුණය නෑ මම මගේ මනසේ දැන්. ඔයගොල්ලෝ බණ ඇහුවත් දැන් නෑ. තේරෙනවනේ? ඔයගොල්ලෝ දානයක් දෙන වෙලාවෙත් නෑ. අටමහා කුසලයක් කරන වෙලාවෙත් සබ්බවපස්සා කරණාන් කියන ගුණය ඔයගොල්ලෝ ළඟ නෑ. ඔච්චරයි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් තියනවා කියලා බොරුවට දැනගත්ත එකයි මේ වැරද්ද. බොරුවට දැනගත්තේ සබ්බපවස්සා කරනම් වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ තියෙනවා. තේරෙනව නේද? දැන් ඒක නිසා වෙන මුලින්ම ඔයගොල්ලන්ට බොහොම සරලව ප්‍රායෝගිකව විනාඩි දෙකකින් දෙකක් මන් දෙනවා සබ්බපවස්සා කරනම් වෙන්නේ. තේරෙනවා නේද? එතනින් පස්සේ මේ දෙක වෙන් කරගන්න. එතනින් පස්සේ ඔයගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න මෙන්න මේ වගේ තැනකදී සබ්බපාපස්සා කරනවා කියන ගුණය මම ළඟ තියෙනවා. අනිත් තැනකදී නැහැ. තේරෙනවා නේද? දැන් නැහැ කියන එකේ ඉන්න. කාලකවත් නැහැ දැන්. මේ ගුණය ගන්න ඕනේ කියලා හිතන්නකො ඔයගොල්ලන්ට ඕනේ ඒකනේ අද ඉගෙන ගන්න තියෙන්නේ ඒකනේ. කර ගන්න ඕනේ. ගණ්ඩකම බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා බුද්ධ අවුරුදු 45ක ජීවිත කාලයකදී 45 40 ආකාරයක් මොකද්ද 40 ආකාරයක් දීලා තියෙන්නේ සබ්බපාපස්ස අකරණම් කියන ගුණය එක එක පුජ්‍යලයන්ට ගන්න. තේරුණා නේද? ඔව් සම 40 කමඨහන් කියන්නේ අන්නේ. එක සැරේ දේශනා කරපුවාම නෙමෙයි. තේරුණා නේද? අවුරුදු 45ක් තුල විවිධ අයට දේශනා කරපු ටික එකතු කරලා 40. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ සම්බපපස්සා කරනා නැහැ. නමුත් මෛත්‍රී භාවනා පුරුදු වෙලා තියෙන කෙනෙක් මෛත්‍රිය මෙනෙහි කරන වෙලාවක් තියද සම්බපපස්සා කරනවා. අන්න එකයි ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? දැන් තේරුණානේ මොකද්ද මේ ධර්මයේ කියන්නේ? දැන් බුදුගුණ භාවනාව කරලා පුරුදු කෙනෙක් බුදුගුණ භාවනාව මෙනෙහි කරන වෙලාවේ සබ්බපපස්සා කරනවා. දැන් නෑ. දැන් උපසම්පදා සීලයේ මම ඉන්නවා ඒ සබ්බපපස්සා කරනන්නේ ඇයි? සමතල 40 කමඨහනයක මම නෑ. තේරුණාද දැන් ධර්මය? දැන් ඔයගොල්ලෝ දන්න භාවනා ගොඩක් එක එක්කෙනා කරගුවා ඇතිනේ. පෙරබු 40 කියන සමත හරි දර්ශනා හරි එහෙම කිසිම ભેදයක් එපා. දන්නේ තැනකින් පටන් ගන්න. දැන් ඇස් දෙක පියාගෙන විනාඩි දෙකක් දන්නේ භාවනාවක් කරන්න. ඇස් දෙක පියාගෙන. මෛත්‍රිය භාවනාව වෙන්න පුළුවන්, බුදුගුණ වෙන්න පුළුවන්, අසුබේ වෙන්න පුළුවන්, ආනාපාන සති වෙන්න පුළුවන්. විනාඩි දෙකක් අපි ඇස් දෙක පියාගෙන ඒ අරමුණක් මෙනෙහි කරමු. හොඳයි දැන් සාදු කියන්නේ. දැන් මේ වෙලාවේ ආය සබ්බපවස්ථා කරන්නේ කොයි වෙලේ තිබුණා? අර විනාඩි දෙක තුන. ඒත් භාවනා අරමුණක් මෙනෙහි වුණා නම් විතරයි. තේරුණා නේද? දැන් අපි හිතන විදිහේ අපි පාපයෙන් අහක් වෙනවා කියලා කරන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ අපි ළඟ පව් තියෙනවා. මේක හක් කරන්න මොනවද කරන්නේ? ඔව් දැන් මේ සිල්ව මාදාන් මේක. දැන් පන්සිල් රැකගෙන ඉන්නකොට පස්පව් වලින් නිදහස් වෙනවා. එතකොට පස්පව් වලින් නිදහස් වුණාට සබ්බපපස් අකරණන් නෙමෙයි. ගොරෝසු පාපයකින් අහක් වෙච්ච එක හරි. තේරුණා නේද? දැන් උපසම්පදා සීලය රහින මගේ සබ්බපපස් අකරණන් කියන එක නෑ කියන්නේ මොකද? දැන් බුදුහාමුදුරුව පෙන්වන්න ධර්මයේ හැම එකක්. උපසම්පදා සීලිය රැක්කත් සම්බවවසා කරනවා නෙමෙයි. සීලිය සම්පූර්ණ වෙන එකක් නෙමෙයි මේක. තේරුණා නේද? දැන් එහෙමනම් තියෙන්නේ පංචශීලයේවත් පදනමක් තියෙන්න ඕනේ. පංචශීල පදනමක ඉන්න කෙනාට සම්බවවසා කරනවා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඒක වෙනවා කියලා හදපු එක අපි වැරදි. තේරුණා නේද? නෑ. පංචශීල වදනමකවත් නැති කෙනාට සබ්බපාපස්සා කරනවා වෙන්නම බෑ. ධර්මය තේරුම් ගන්න. එහෙනම් පංචශීලය ඕන වෙන්නේ කැමති වෙලාවට සබ්බපාපස්සා කරනවා වෙනි වෙන්න හැකියාවක් තියෙන එතන. සුදුසුකම තියෙන්නේ එතන. නමුත් අවුරුදු කෝටි ගණනක් පන්සිල් ආරක්ෂා කරා කියලා සබ්බ පවස්සා කරනවා වෙන්නේ තේරුණානේ පංචශීලයේ ආරක්ෂා කරමින් ඉන්න ගමන් තව දෙයක් වෙන්න ඕනේ. ඒ වෙන්න ඕනේ දේ තමයි අපිට පංචශීල් රකිනකොට කය වචන දෙකේ සංවරයක් තියෙනවා. ඒ කය වචන දෙකෙන් පාපයක් නෑ. තේරුණානේ? නමුත් මනසෙන් ඇති වෙන පාප ටික තියෙනවා. දැන් පනසින් ඇති වෙන පාපයත් අහක් වුණා තමයි සබ්බ පාපස්ස වෙන්නේ. අකරණා වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට බනහන වෙලාවේ මානසික පාපයක් තියෙනවා. මොකද්ද පාපය? ඔව් නීවරණ වලින් ඕන එකක් එන්න පුළුවන්. බනහන්න බෑ නොසන්සුන්තාවයේ නැතුව. හැකිය නැතුව බනහන වැඩක් නෑ. දැන් ඔයගොල්ලන්ට කාමච්ඡන්දය කියන නීවරණ නැති වෙන්න පුළුවන්. ව්‍යාපාදයේ කියන නීවරණ නැති වෙන්න පුළුවන්. නිදිමත කියන නීවරණය තියෙන මිද්දේ නැති වෙන්න පුළුවන්. නමුත් බණ අහන්න බෑ ඒගොල්ලන්ට. සැකයයි. උද්දච්ච කුක්කුච්චයි නැතුව. එහෙනම් පාපේ තේරෙනවනේ. දැන් බණ අහන්න බෑ කිව්වම මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පස්සේ අපි මුද්දාවේ නීවරණ ගැන කතා කරමු. මේ දැන් ගන්න නැතුව. නමුත් ඔයගොල්ලන්ට සැකය නැත්නම් බණ ඇහිවි. බණ ගැන සැටියක් නැත්නම් මොකටද අහන්නේ? ධර්මයේ ගැන සැටියක් නැත්නම් ඔයගොල්ලෝ උපදින්නේ. ඈ? ඔහොම උපදින්නේ ඔහොම උපදින්නේ තේරුණා හේත් මේ සැකේ කියන එක කොයිකටත් පොදුයි හැකිය හා නොසන්සුන් භාවයේ තියෙන තැන මානසික පාපයක් තියෙනවා නේද? ඒ පාපය දැන් තියෙන හින්දා අපි ළඟ සබ්බපාපස්සා කරන්න නෑ. තේරුණා නේද මේ ධර්මය? බුදුහාමුදුර කියන්නේ බුදුහාමුදුර හොයාගත්ත සත්‍යය. ඒක සංඛාර විමුක්තිය. ඒක ලබා ගන්න කොහොමද කියලා කවුරු හරි එදා අහපු අයට කියන්නේ මෙන්න මේ ගුණයට පළමුවෙන්න සම්බපවස් සකරා වෙන්න. දැන් දන්නේ අය ඉන්නවා. ඉඳලා තියෙනවා. ඒ ඔය බුදුහාමුදුර කියන වචනේ දන්නේ අය ඉඳලා තියෙනවා. එහෙම කරගන්න පුළුවන් හැකියාව තිබිච්ච අයත් ඉඳලා තියෙනවා. ඒක නේ කියලා තියෙන්නේ. දැන් අහුව වචන නිකන් කියයි දේශනා කරා කියන්නේ නේද? කවුද එතකොට දැන් දන්නේ අය? අපි නම් දන්නේ නැහැ කියලා නිහතමානී වෙන්න. තේරුණා නේද? දන්නේ ඉඳලා තියෙනවා. දන්නේ ගිය ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරනේ මම දන්නවා. ඔබ වහන්සේ දේශනා කරන සබ්බපවස්ථා කරනවා මට වෙන්න පුළුවන්. හැබැයි ඊගාට මොනවද තියෙනවද? මොනවද තියෙන්න ඕන වහන්සේ කියන සත්‍ය තේරුම් ගන්න. ඔව් කුසලස්ස උපසම්පදා කියන ගුණය. හැබැයි මතක තියාගන්න අපි නොදන්නවට එදා බුද්ධත්වයේ අවුරුදු 20ක් වෙනකම්ම ඕක කියපු හැටි කුසලස උපසම්පදා වෙන්න ඕන කිව්ව හැටි ඔබ වහන්සේ කියන ධර්මයේ මල් ළඟ තියෙනවා කියපු අය හිටියා තේරුණානේ කුසලස්ස උපසම්පදා කියන ගුණය මල් ළඟ තියෙනවා කියලා කියන්න පුළුවන් සත්‍ය කිවිලස කියන්න පුළුවන් අපි වගේ බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න පුළුවන් පිරිසකුත් හිටියා අපි නම් කිව්වෝ කියන්නේ බුදු. කුසල සම්පදා කියන එක අර්ථකථන කරොත් ඔයගොල්ලන් සීල් කැඩෙනවා. ඉතින් ඒවා වැඩි කතා කරන්න එපා. සමාධිය ඔව් දැන් බුදුහාමුදුරන්ගේ කුසල කුසලයේ කියන්නේ මොකක්ද? අතන පාපය හක් කරන්න කියනවා සියලු පව් හක් කරන්න. ඊළඟට කියන්නේ කුසලස උපසම්පදා කුසලයෙන් උපසම්පදා වෙන්නේ. උපසම්පදා කියන්නේ උසස් වේ. මොකද්ද කුසලය? සත්‍ය ලබා ගැනීමේ කුසලතාවය. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ චතුරාර්ය සත්‍ය ලබා ගන්න ඕන කුසලය ඇති කරගන්න. ඔක තමයි කුසල සූපසම්පදා කියන්නේ. එදා හිටිය අය තේරුම් ගන්නේ කවුද එහෙනම්? කුසල සූපසම්පදා කියන්නේ. නීවරණ යටපත් කරලා අධ්‍යක්ීම් තියන අය කියනවා වහන්සේ කියන ධර්මයේ මට තේරෙනවා. අපිට මෙලෝදියක් තේරෙනවා. අපිට කුසල උපසම්පදා කියන එකේ අධ්‍යක්ීම් නෑ. අටමහ කුසල කිරීමේ අධ්‍යක්ීම් තියෙනවා. එරණනේ අටමහා කුසල් කිරීමයි කුසල සුපසම්පදාවයි කියන එක අහසට පොළොව වගේ. අටමහා කුසලය කියන්නේ ආමිෂය. කුසල සූපසම්පදා කියන්නේ ප්‍රතිපත්තියකින් ලැබිච්ච ප්‍රතිපදය. මේ දෙක පටලෝගත් එක තමයි අපි අවුරුදු 600ක් කරේ. අපි කුසල සූපසම්පදා කියන එක ළමයින්ට කියා දෙන්නේ, දරුවන්ට කියා දෙන්නේ, දහම් පාසලේ උගන්වන්නේ කොහොමද? හැකි තරම් කුසල් කරා. එහෙම නේද පොතේ තියෙන්නේ. ඔයගොල්ලෝ හදපු එකක් නෙවෙයි ඒක පොතේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ කොහොමද? කුසල් දහම් වර්ධනය කරගන්න. මොනවද කුසල් දහම් කියලා යටින් විස්තර ලියවන්නේ කොහොමද ඔයගොල්ලෝ? රචනයක් ලියවන්නේ. පස්පයින් වලකින්න, දානමාන පින්කම් කරන්න. ඔව් ඒ වගේම තව වැඩිහිටියන්ට සලකන්න, දරුවන්ට සංග්‍රහ කරන්න, වතාවත් කරන්න ඔය එකක්වත් නෙමෙයි. ඔය එකක්වත් නෙමෙයි කුසල සුත සම්පදා කියන්නේ. තේරුණානේ? ඒක එකක්වත් නෙමෙයි කියන එක සක්සුදස්සිය දැනගන්න ඕනේ. නැත්නම් සත්‍ය නෑ. සත්‍ය වැළකුණ තැන ඔතනයි තියෙන රහස. වැරදි ධර්මයක හිටියට සත්‍ය නෑ. තේරුණා නේද? දැන් අපි බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය බලාපොරොත්තු වෙන බුදුහාමුදුරුවෝ නොකියපු ටිකක් කරා කියලා සත්‍ය ලැබෙන්න පුළුවන්. ඒක අපිට ලැබෙන සත්‍යයක් නිසා. අපේ සත්‍යයක් නිසා. චතුරාර්ය සත්‍ය නෙවෙයි. වැඩිම උනොත් වෙන්න පුළුවන් කල්ලිවාදී සත්‍යයක් වෙනවා. ඒ කියන්නේ කුජලයෙන් නෙවෙයි කල්ලියක් එක හදාගත්ත අමුතු සත්‍යයක් ලැබෙන්න පුළුවන්. ඒක චතුරාර්ය සත්‍යයක් නෙවෙයි. තේරුණානේ දැන් ඉතින් කුසල සූපසම්පදා වෙන්න නම් දැන් බලන්න ඉස්සෙල්ලා මම කිව්වා සියලු පව් අහක් කරගන්න ඔයගොල්ලන්ට දැන් විනාඩි දෙකක කාලයක් දුන්නානේ ප්‍රායෝගිකව මොකද්ද කරේ ඔයගොල්ලෝ දන්න භාවනාවක ඔව් යෙදුණා මෙනෙහි කරන්න පටන් ගත්තා මේක සමත උනත් එකයි විදර්ශනා ඕන මේක දෙවියන්ගේ ಗುಣ මෙනෙහි කරත් ඒක තියෙනවා තේරුණා නේද දේවතානුස්සතිය කියන්නේ භාවනාවක් නේ. දෙවියන්ගේ ගුණ මෙනෙහි කරනවා නම් එතකොට දැන් අර උදේ පාන්දර මෙහි ඔය ඇහෙන එක මොකක් වගේ කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඈ? ඒ දැන් පාන්දර ස්පීකර් වලින් ඇහෙන්නේ. සම්බවවස් ආකරණම් වෙයිදී අවංකෝයේ වෙලාවේ ඒගොල්ලෝ මේ වැඩි කරොත් නැද්ද? ඈ අන්න එක තමයි අපි මොකට වෙනවා අතන තමයි තියෙන ගැටලුව සබ්බපාවස්ථා කරනවා වෙනවා හරියට කරාමයි හරියට කරා නම් වෙනවාමයි නෑ දේවතානුස්සතිය හරහායි වෙන්නේ දේවතානුස්සතිය කියන එක කමට සමත කමටහනක් නේද? සමත භාවනා 41ක් නේද දෙවියන්ගේ ගුණ. එතකොට කවුරු හරි අදාගත්ත දෙවියෙක් වෙන්න පුළුවන්. එයා අපිට වැඩි උසස් කියලා සැලකනවනේ. එයාගේ ගුණයක් නේ කියනවා නම්. මම දන්නේ නැහැ ඒකද මොකද්ද කියන්නේ කියලා. ඒ එහෙම තමයි කියන්නේ. ඉතින් ගෞරව වෙන්නේ කියන්නේ. අපිට වැඩි උසස් එයා. පරම මිනිස්සේ. පරම සත්‍ය කියලා හිතනවා. ඒ ගුණයක් මෙනෙහි කරනවා මොකද වෙන්නේ? නෑ ඒක වෙන කතාවනේ. ඒ ඒවා දැන් අපේ පඬිතුකනේ. දෘෂ්ටිය කියන එක මෙතනට අදාළ නැහැ. දෘෂ්ටිය නැති වෙන්නේ හුඟක් පහු වෙලා. තේරුණානේ දැන් මෙතන හබ්බමාවසා කරනවා වෙන්නේ. තේරුණානේ? නමුත් දැන් ඔයගොල්ලෝ දානයක් දෙන වෙලාවේ හබ්බමාවසා කරනම්ද වෙන්නේ තේරෙනවද ඔයගොල්ලෝ අටසිල් සමාදන් වෙලා ඉන්න මොහොත දැන් මෙච්චරලා උදේ මම සමාදන් කරානේ අට අෂ්ටාංග සීලය දැන් එතන ඉඳලා දැන් මේ දේශනාව ආරම්භ වෙලා අර විනාඩි දෙකක් දුන්නේ හබවවස්ථා කරනවා වෙන්න කියලා එතකන් ඔයගොල්ලෝ හබවවස්ථා කරනවද ඒ අතරතුර දෙවියන්ගේ ගුණ කිය කියා හිටියනම් කවුරු හරි ඒ කාලේ තියෙන මොකද වෙන්නේ? සබ්බවකත්. ඔක තමයි ධර්ම. තේරුණාද? අපි මේ හිතන එක නෙවෙයි ධර්ම. ඊට වෙනස්. හිතන එක ධර්මේ නෑ ඔයගොල්ලෝ ළඟ දැන් චතුරාර්ය සත්‍ය තියෙන්නේ. නේද? අපි හිතුවේ දේ අපි කරපු දේ තුලම නම් ධර්මය. මේකම නම් හරි ධර්මය. මේක දෝෂ තියුණේ හින්දා නේද දැන් චතුරාර්ය සත්‍ය නැත්තේ. තේරුණා නේද මම මේ කියන්නේ උදාහරණ ගන්නේ අනික එක ගැටුම් ඇති කරගන්න අපි හොඳයි කියන එකේ ඉන්න එපා. අපි හොඳයි. හොඳ වෙන්න. බුදුහාමුදුරන්ගේ සියලු දේ පිළිපැද්දෝ අනිකයට වැඩිය අපි හොඳයි. එහෙනම් බුදුහාමුදුරන්ගේ දේවල් භාගයට කරලා අනිකයට වැඩිය පහත් වෙලා අපි ඉන්නේ. හුඟක් වෙලාවට. තේරුණා නේද? ඒක ඔයගොල්ලන්ටම තේරලා ඇති මෙහි තාවරපත්. අපි උපැන්න සාතිකයෙන් බෞද්ධයෝ, පරම්පරා ගානක බෞද්ධයෝ පන්සිල්ව කඩන එක ඉවරකුත් නෑ නේද? දැන් තියෙන්නේ එහෙම ගුණයක් නේද ලංකාවේ? මෙහි මිනිසුන්ගේ ඒක අඩු කියලා දැක්කද? නෑ ඕ ඒක කොහොම කරන්නේ දැන් හැමෝම කරන්නේ ඒක වෙනම කතාවක්. ප්‍රාණඝාතය කිරීම දෙවියෝ කිව්වා කියලා ඒගොල්ලෝ හදාගත්ත දෙවියෙක් නෙවෙයි. ඒගොල්ලන්ගේ දෙවියෝ කියලා නෑ ප්‍රාණඝාතය කරන්න කියලා. තේරෙනවනේ? දැන් ඔයගොල්ලෝ කුසලස් උපසම්පදා කියලා ඔය කරන්න විකාර ටිකක් තියෙනවා. ඔය ටික බුදුහාමුදුරු දේශනා කරපු ගන්න නෙවෙයි අපි හදාගත්ත විකාර ටිකක් නේ. තේරෙනවනේ? අර ගොල්ලොත් එහෙම තමයි. මේ දෙවියෝ කියලා නෙවෙයි. ඒගොල්ලන්ට වාසි ඉන්න ඒගොල්ලෝ එඩිට් කරලා දීලා සංස්කරණය කරලා. අපි සංස්කරණය කරන අපිට උනන. තේරුණානේ ඔච්චරයි වෙනස. කාගේවත් නැතුව මේ පෙන්නපු අයගේ ඒ පදනමේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. පාවිච්චි කරන්නන්ට පහසු විදිහට මේක තමගේ වාසියට හරවනවා. ඔව් අපේ වාසියට අපි හරවනවා. තේරුණානේ? නමුත් දැන් මේ වකවානුව මම මතක් කරේ ඔයගොල්ලන්ට මේ ඒවා ගැන හිතන්න නැතුව ඒ මතේම ඉන්නේ නැතුව අලුත් විදිහට හිතන්න පුළුවන් සත්‍යයක් දැන් තියෙනවා. තේරුණා නේද? ඒ தත්යෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න. තේරුණා නේද? දැන් මම මේ කියා දෙන එක ඔයගොල්ලන්ට ඉතිගමම තතපොතට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරලා බලන්න බොඩ්ඩ කියලා. වැරද්දක් වෙන්නේ නැහැ. තේරුණා නේද? සාකච්ඡා කරලා කෑ ගහලා කියන්න පුළුවන් වෙයි. ඔහොම නෙවෙයි තියෙන්නේ අතන කියලා කියන්නත් පුළුවන් වෙයි. නමුත් මම කියන්නේ ඒක නෙවෙයි. ඔය කියන ඉගෙනගෙන ඒ වැඩේ කරලා බලන්න වෙන්නේ මොකද්ද තේරුණා නේද? ඒක කරන්නේ නැතුව යන්නත් එපා. වැඩක් නෑ. ඒක කරන්නේ නැතුව බෑ. වෙන්නේ මේක තමයි වෙලා තියෙන්නේ. දැන් කුසලස උපසම්පදා කියන එක එන්න සබ්බපාපස්ස අකරුණං කියන ගුණය වැඩි වෙලා එන්න ඕන එකක්ද ඒක නැති වෙලා එන්න ඕන එකක්ද කියලා අපිට ඉස්සෙල්ලා තීරණය කරගන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදුහාමුදුරුවෝ සොයාගත්තේ චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ මුලින්ම එයා ළඟ එන්න ඕන සුදුසුකම තමයි සබ්බපාපස්ස අකරුණං. දෙවෙනි සුදුසුකම ඕකෙන් දැන් අමුතු පොතේ පත නෙමෙයි සූත්‍ර නෙමෙයි ධන්නේ දනු මහකට දාන්න මෙහෙම අවංකව හිතන්න. සබ්බපාපස්ස අකරණං කියන ගුණය තව තව වැඩි වෙලා කුසලස් උපසම්පදා වෙන්න ඕනද නැත්නම් වෙනම විදිහකට වෙන එකක්ද? ඔව් සබ්බපාපස්ස අකරණං කියන ගුණය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ඵලයක් තමයි එහෙනම් කුසලස් උපසම්පදා. ආ එහෙනම් ඔයගොල්ලෝ දැන් විනාඩි දෙකක් ඉස්සෙල්ලා භාවනා ආරම්භණක් මෙහි කරන්නේ ඔය මෙනෙහි කිරීමේ සාර්ථකත්වය උඩ ලැබෙන බහුලීගත කිරීම කරන භාවනා පුරුදු කිරීම අනුව ලැබෙන එක කුසල සුපසම්පදා. තේරුණානේ? කුසල සුපසම්පදා කියන්නේ 아무ත් දෙයක් නෙමෙයි පංච නීවරණ යටපත් වෙන මොහොත. ඔච්චර. වෙන කිසිම ධර්මයක් ගන්න එපා. ඔය පොඩි අදහස තියාගන්න හිතේ කාවද්ද වෙනවා. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ මොනවද මෙතන කරපු භාවනාව මම දන්නේ තමන තමන්නේ මං කිව්වෙත් නෑනේ මේක කරන්න කියලා තේරුණා නේද නමුත් ඔය කරපු සියලුම භාවනාවල ඔයගොල්ලෝ බහුලීගත කරෝ හැමදාම පුරුදු කරෝ කුසලස්ස උපසම්පදා දක්වා යනවා මෙතන කාමච්ඡන්ද තියෙනවා නම් කුසලස්සක් නෙවෙයි නැහැ. මෙතන කුසලස්ස කියන්නේ පින්පව් කියන කතාවකට ගාව ගන්න එපා. කුසලය කියන්නේ චතුරාර්ය සත්‍ය ලැබීමේ කුසලය. ඒ හැකියාව. සංසාර විමුක්තිය තේරුම් ගැනීමේ කුසලිය. තේරුණා නේද? පින්පව් ගැන වෙනම තියෙනවා බුදුහාමුදුරන්. නෑ ඒක ඒක කුසලයක් තමයි. ඒක ගැටලුවක් නෑ. ඒ ඒක විකල්ප දේශනා. ඒක අපි කතා කරමු. තේරුණා නේද? මේ මේකේ ප්‍රශ්නේ විසඳගමු. එතකොට ඔයගොල්ලන්ට කරන්න දෙන දේ පිරිසිදු දැක්මක් අරන් කරන්න. දැන් කරන එකමයි, දැන් කරපු එකමයි අලුත් දෙයක් නෑ මෙතන. තේරුණා නේද? දැක්ම විතරයි අලුත් වෙන්න ඕනේ. වැරදි දැක්මෙන් අපි අහක් වෙනවා. එතකොට සබ්බපපස්සා කරනවා කියන ගුණේ එන්නේ කොහොමද කියලා අපි හරි දැක්මකට යන්න ඕනේ. ඒක ප්‍රගුණ කරපුවම වෙන්නේ මොකද්ද? කුසලස් උපසම්පදා. නැතුව පින් කරා කියලා කුසලස් උපසම්පදා වෙන්නේ නැහැ. තේරුණා නේද? නමුත් කුසල සුපසම්පදා කියන ගුණයට යන්න බැරි නම් විකල්පය කළ යුත්තේ පිනමයි. එහෙනම් කවදා යන්නේ? ඒක වෙනම අපි කතා කරලා ඉගෙන ගන්න ඕනේ. මොකද ඒකේ තියෙන වටිනාකම. හොඳයි. ආමිෂය නැත්නම් වැඩක් නැහැ කියලා හිතෙනවා. තේරෙනව නේද? ඒක තේරි ධර්මයේ විකෘති කිරීමක් නේ. මොකද කියලා එකත් ඉගෙන ගමු. අද දවසේ මේ මේ පද තුනයිනේ මම කිව්වේ ඉගෙන ගන්න ඔච්චරයි. තේරුණා නේද? ওই පද තුන විතරයි. වෙන ධර්මයක් ඕනේ නැහැ ඉගෙන ගන්න. ওই ද- පද තුනේ තියෙනවා ත්‍රිපිටකය. ආය අභිධර්මයේ පහඩම් කරන්න ඕනේ නැහැ. තේරුණා නේද? ඒ පද තුන අනුව හැසිරු වෙන්න පුළුවන් නම් එතන සත්‍යයට යන මාර්ගය. මේ සත්‍යයට ගියේ ඔයගොල්ලෝ වගේ අය නෙවෙයි මල පොතේවත් අකුරක් දන්නේ නැති අය. එහෙමයි මේකේ වටිනාකම. එහෙනම් දෙකේ වෙනස අපේ පඬිතුකම හින්දා යන්නේ. තේරුණාද කියලා? දැන් මන පොතේ හකුලක් ආව බැරි මිනිස්සයා තමයි එදා පින්වන්ත. එහෙනම් අපේ පව මොකද්ද කියලා හිතේ. මොකද්ද අපේ පව? තේරුණාද? මෙච්චරමයි මේ තියෙන පාපේ. වෙන කිසි පාපයක් අපි ළඟ නැහැ. ඒ කියන්නේ සත්‍යයේ වෙනුවෙන් බුදුහාමුදුරන්ට වැඩි දෙයක් අපි දන්නවා. ඉතින් කොහොමද ඉස්සරහට? නේද? බුදුහාමුදුරුවෝ සත්‍ය හොයාගත්තේ අපි දන්නවා ඊට වැඩි දෙයක්. ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑනේ. තේරුණා නේද? ඔන්න ඔතන තමයි අපේ තියෙන අඩුව කියලා දැනගත්ත හැටියේ මේ ප්‍රශ්නේ විසඳෙනවා. තේරුණා නේද? මේක විසඳෙන ක්‍රමය ඔච්චරමයි තියෙන්නේ. දැන් කුසල උපසම්පදා කියන එක එතකොට පැහැදිලි නීවරණ යටපත් වීමමයි වෙන කිසිම ධර්මයක් මෙතන නැහැ. තේරුණා නේද? මොකද ඔයගොල්ලෝම අහලා තියෙනවා බුදුහාමුදුරන්ගේ කිසිම දේශනාවල හැමතැනම තියෙනවා සමාධි චිත්තං යථා භූතං පජානාති. යථා භූතය කියන්නේ චතුරාර්ය සත්‍ය නැත්නම් නිර්වාණය. සංසාර විමුක්තිය. සංසාර විමුක්තියට ලැබෙන්න නම් මොකක්ද තියෙන සුදුසුකම? සමාධි සිතක් ඕනේ. එහෙමයි. මේ සමාධි සිතට කියන තව සුදුසුකමක් තමයි කුසල සුසුකම. සමාධි සිත කියන්නේ නීවරණ යටපත් වෙච්ච මනස. නීවරණ යටපත් වෙච්ච මනසක් ගන්න බෑ ආමිෂ පින්කම. නීවරණ නැතුව ආමිෂයක් නෑ. කියන්නේ නීවරණ කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. දැන් මේ අපි භාවිතා කරන මේ කාම ලෝකයේ රත්තු මෙහෙම ඉන්නේ නීවරණ හින්දා. ඔයගොල්ලන්ට නීවරණ යටපත් වුණොත් මොකද වෙන්නේ? දැන් අපි හිතන්නේ අපි ප්‍රාර්ථනා කරනවානේ උදේ මල් පූජා කරලා ප්‍රාර්ථනා කරන්න ඇති සමාහයට අනේ ඉක්මනින් නීවරණ යටපත් වෙන්න කියලා. ඒ ප්‍රාර්ථනාව ඇති කරන්නේ කවුද? නිවර්ණදී. ඉතින් කොහෙද නැති දැන් ප්‍රාර්ථනාවක් කරන්නේ කාම ලෝකයේ සතේ. එතන කාම ලෝකයේ සතෙක්ගේ ආවරණය බූදලිය මොකද්ද? නිවර්ණ. දැන් ඔයගොල්ලන්ට මේ බණහන් උදව් වෙන්නේ කවුද? නිවර්ණ. බ්‍රාහ්මණයෙකුට මෙහෙම බණ අහන්න බෑ. නීවරණ යටපත් වෙච්ච කෙනානේ බ්‍රාහ්මණය කියන්නේ. එහෙම නේද? දැන් මේ විදිහට බණ අහ ඔයගොල්ලන්ට වගේ බණ අහන්න බෑ බ්‍රාහ්මණයෙකුට. දෙවියෙකුට පුළුවන්. දෙවියාට නීවරණ වලින් තමයි ජීවත් වෙන්නේ. තේරුණා නේද? දැන් ඔහොම ප්‍රශ්නයක් මේ නීවරණ එක්ක අපි ළඟ තියෙන සම්බන්ධය. අපිට නීවරණ නැතුව ජීවත් වෙන්න බෑ. ඔයගොල්ලන්ගේ නීවරණ ටික අහත් කරලා ඔයගොල්ලන්ට මූසල කමක් එනවා. දැන් ඕ මොනවා අපි කියන්නේ වචනය මූසලයි කියලා. දැන් මෙන්න මේ වැඩේ මූසලයි. අපිට තියෙන ලොකු මූසලකම තමයි නීවරණ ටික යටපත් වෙන්නේ. තේරුණා නේද? කාම ලෝකේ තුලනේ අපි මේ ඉන්නේ වෙන ලෝකයක නැහැනේ අපි. එහෙනම් කාම ලෝකයේ සත්‍යයකට නීවරණ ටික යටපත් වීම තරම් මූසලකම වෙන්නේ නැහැ. නෑ Tamanට කාටවත් පේන්නේ නැහැ. අපි කැමැතිම නෑ නීවරණ යටපත් වෙනවා. තේරුණා නේද? ඔයගොල්ලන්ට නීවරණ යටපත් වෙන්න ගියොත් නැහිලා යනවා මෙතන. දැන් භාවනා කරන්නේ මොකද නීවරණ යටපත් කරලා. ඒ ආසාව තියෙන නිසා නෑ යටපත් වෙනකොට අපි කැමති නෑ. ඒ ගුණය නෙමෙයි අපි හිතාගෙන මවාගෙන යන්නේ වෙන මැජික් එකක්. නිවර්ණයටපත් වුණාම හැටි මෙහෙමයි. නමුත් ඔයගොල්ලෝ අර විනාඩි දෙකෙත් හරියට කරා නම් යටපත් වීගෙන යන්නේ නිවර්ණ. තව ටිකක් කරන්න බැරි වෙන්නේ යටපත් වෙනකොට කැමති නැති. තේරුණා නේද? දැන් ඒක හොඳ දේ කරන්න බැරි දැන් පටන් ගත්ත දේ කරන්න බැරි වෙනවා. මම කියන්නේ විනාඩි දෙකකින් මම සාදු කියන්න කිව්වනේ එතෙන්දී නම් එහෙම නැවතුවා කියන්න ඕනේ මට මගේ පිටින් දාලා අහකට ගියායි. ආ දැන් දෙනවා සම්පූර්ණ කාලේ කරන්න ඕටිකට. කරන්නේ. මෙතන ඉඳලා පටන් ගන්න මම නවත්තන්නේ මොකද වෙන්නේ? අර මූසල ගමින. මොකද නීවරණේ අරපත් වෙන එක මූසලයි. තේරෙනවද? ඒ මූසලකම කියන්නේ වෙන විදිහේවා. ඒ මුසල කමින් එන උත්තර ටික මේ වගේ කකුල රිදෙනවා. හොඳ ගැක්කුමයි. වතුර විපාසී. අර පොඩි ළමයි කියන්නේ මේක කතා. ඒක මුසල කමටයි කැමති. අර වේ වෙනස් කරන්නේ. තේරෙනවනේ. නමුත් එදා හිටියා බුදුහාමුදුරෝ දේශනා කරන මගේ සත්‍ය දැනගන්න සබ්බෝගත සකරණම් වෙන්න ඕනේ. මුලින්ම කුසලස් උපසම්පදා වෙන්න ඕනේ කියනකොට ඔබ වහන්සේ කියන ධර්මයේ මම ළඟ තියෙනවා. මට මේ මොහොතේ වෙන හැටි. මොකද්ද කුසලස? කුසල. ඒ කියන්නේ නිවර්ණ යටපත් කරන්න පුහුණු වෙලා යා. තාපසේ කියන්නේ එහෙම කට්ටිය. තේරුණානි? ශනියෙන් තමන් කැමති මොහොතක පංච නිවර්ණ යටපත් කරහි. ඒගොල්ලෝ මොනවා හරි භාවනාව භාවිතා කරලා තියෙනවා. බෝධිසත්වයේත් ඒගොල්ලන්ගෙන් තමයි මේ භාවනා ඉගෙන ගත්තේ. එහෙම නේද අහලා තියෙන්නේ. ඔව්. ඒක එක්කගෙන තපෝ වස්වග මහණුන්ගේ ඔය කට්ටියම කවුද? එහෙනම් දැන් පස්වග මහණුන්ට සත්‍ය චතුරාර්ය සත්‍ය ගිහ දෙන්නේ ගියේ ඔයගොල්ලන්ට වගේද බුදුහාමුදුරුවෝ. චතුරාර්ය සත්‍ය ගියා දෙනකොට සම්පාපස්සව අකරුණා වෙන හැටි පස්වග මහණුන්ට ගියා දෙන්න ඕනද? ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙනවා. කුසල සුපසම්පදා වෙන හැටි. ඈ ආයෙ උගන්වන්න ඕනද බෝධිසත්වයන්ට ඉගැන්වෙත් ඒගොල්ලෝ නෙමෙයිද? ඒගොල්ලෝ කියන්නේ. වෙනව නේද දැන් මේ ධර්මයේ යන විදිය අපි වැටිච්ච මුලාව. දැන් බෝධිසත්වයන්ට උදව් වුණේ මේ ටික කරන්න ඒගොල්ලෝම නේද කියන්නේ. එතකොට දැන් එහෙමනම් කුසල සූප සම්පදා කියන ගුණය කස්සක මහණුන්ට උගන්වන්න දෙයක් නෑ. ඒකේ පරිණතයි. ප්‍රවීණය. එහෙනම් මොකද්ද ඒගොල්ලෝ දන්නේ නැති ධර්ම? සචිත්ත පරියෝධපණං කියන එක ධර්ම. එහෙනම් ධම්මචක්ක සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? ඔච්චරයි. මේක ඔයගොල්ලෝ වාද කරන්නේ කොහොමද? අපිට කියලා කෑ කියන්නේ අන්න හරියටම තියෙනවා. අග අගින්දලා මුලටයි මුලින්දලා අගටයි මැදයි ඔක්කොම දේශන පැවැත්තියගේ තර්ක කරහැයි කියලා කියනවා. මොකක් ගැනද? ධම්මචක්‍ර ප්‍රවතුන් සූත්‍රය. නමුත් මේක තේරෙන්න පුළුවන් කාටද? කුසලක උපසම්පදා කියන ධනය තමන් ළඟට ආවොත් තේරෙයි නැත්නම් කරන්නේ විකාරයක්. තේරුණා නේද? මේ සූත්‍රවල නිදාණය වෙන්නේ. නිදාණය කියන්නේ දේශනා කරේ කවුද? ඒ දේශනාව අහපු අයගේ හැටි දැනගන්න. එයා ලවපු සුදුසු කන් ටික තියෙන දැනගන්න. නැතු ඔයගොල්ලන්ට දානමාන පින්කම් කරා කියලා ධම්මචක්කේ තේරෙන්න බෑ. තේරෙන දවසක් තියෙයි. ඒ තේරෙන තැනට යන්න ඕනේ. මොකක්ද වෙන්නේ? කුසලස් උපසම්පදා කියන එක මනසට ගන්න ඕනේ. ප්‍රායෝගිකව ගන්න ඕනේ එදාට තියෙන. එහෙම තමයි මේ ධර්මය. තේරුණා නේද? දැන් එතනකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේදී හොයාගත්ත අලුත් දෙයක් නෙමෙයි. අලුත් දෙයක් තියෙනවා. ඒ කාලේ වෙනකොට හොයාගත්ත දෙයක් තමයි කවුරුත් දන්න දෙයක් තමයි සබ්බපපස්සා කරණම් වෙන්න දැනගෙන හිටියා හුඟක් අය. අවවාද දුන්නා, උපදේශ දුන්නා. තේරුණා නේද? කුසලස් උපසම්පදා වෙන්න උපදේශ දුන්නා, පුහුණු වෙලා හිටියා. එහෙනම් බුද්ධත්වයෙන් බුදුහාමුදුරුවෝම හොයාගත්තේ පෙර නොසූ ධර්මය මොකද්ද? සචිත්ත පරියෝග. ඔකට දැන් ඔයගොල්ලෝ ළමින්ට උගන්වන්නේ කොහොමද? මේ දාම්පාසලෙත් උගන්වන්නේ නැතුනේ. සචිත්ත පරියෝධපණ කියන එක විග්‍රහ කරනවා. කුසල සුපරම්පදාන කියපු බොරු ටික මතක් වෙනවා ඇතිනේ ගියා දීලා තියෙන ටික දැන් ඒක හක් කරමුකෝ සචිත් යෝද පරියෝදපණන් කියලා අපි ගියා දෙන්නේ මොකද හ්ම් සිත දමණය කරගන්න. සිත දමණය කරගන්න ඕනේ නේද කුසල සුපරම්පදා. නීවරණයටපත් කිරීම තමයි සිත දමණය කිරීම වෙලා තියෙන්නේ. සබ්බපවස්ථා කරනාන් තරම් දෙදම් කියන්නේ ඒ තනත් හිතෙන් පච්චරින් වන්නේ මොකන්ද ආය අතින්ට ආය එකක් ගන්න. පටිච්ච පරිවර්තන කියන්නේ සුදු වර්තමානයේ තෙන්න කියලා කියනවා. නීවරණයට පච්චර ගන්න වර්තමානයේ තෙන්න. බුදුහාමුදුරන්ගේ වර්තමානයේ කියන්නේ සතිපට්ඨාන හතර. සතිත්ත පරියෝධමනා කියන්නේ සතර හතිපට්ඨානෙ එකකට එන්න. ඔච්චරයි අවවා. එතන දෙන්නේ සත්. තේරුණානේ? කියන්නේ බුදුහාමරගේ අවවාදයේ කෙටියෙන් ගත්තම මොකද්ද එහෙනම් මුලින්ම සබ්බපාපසා කරනවා කියන්නේ. ඒක බහුලීකත කරන්නේ. කුසලස උපසම්පදා වෙනකම්. තේරුණානේ? කුසල සුපසම්පදා කියන්නේ මොකද්ද? නීවරණ පහම යටපත් වෙන තැන. නීවරණ යටපත් පහව යටපත් වුණා තව එහාට කුසල සුපසම්පදා කරන්න එපා. ඒකක් තියෙනවා. අර මහා මහාන බ්‍රාහ්මණේ එදා හිටිය හැමෝම කරේ තව දුරටත් මේකේ පල්ලෙච්චි තමයි. මොකේද? කුසල සුපසම්පදාවල. දැන් ඔයගොල්ලන් ළඟ සෑහෙන කාලයක් භාවනා කරපු අය කරන්නේ ඔතන පල්වෙන එක තමයි. තේරුණානේ? කුසාස උපසම්පදාය පල්වෙන. ඒතර බුදුහාමරගේ උපදේශ සම්පූර්ණ වෙලා නැහැ. භාවනා ආරමුණක් මෙනෙහි කරනවා. දවස ගානේ පෑ ගානක් මෙනෙහි කරනවා. වඩනවා. ඒකේ බලාපොරොත්තුව කුමක්ද? එයාගේ මැරෙන්න කලින් ගින් ස්වార్థාවක් කියලා මැරෙන්න. මොකද මෙච්චර පෑ ගන්න භාවනා කරා මං කියලා කියන්නේ. එහෙනම් ඒක පොතේ සටහන් කරනවා අනුන් ආයතත් දේශනක් පවත්වනවා. මම අවුරුදු මෙච්චර ගන්න. අපලක් අය කියන්නේ අවුරුදු මම 60. දවසට පැය 3 ගානේ භාවනා කරනවා. ඒක මොකද්ද? ඒක ඒක භාවනා කරා කියන එක වැරදි නෙමෙයි. යෝගී ඵලයක් තමයි මේක. තේරුණා නේද? ඇයි ඵලයක් නැත්නම් මොකද උන්නේ අඩුවක් තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කියන තැන කල්ුණා. පුසහස උපසම්පදා වුණාම එතනින් එතන ඉන්න බෑ. ඊගාට හුදු වර්තමානෙට යන්න. තවත් සතර අතිවට්ටානෙන් එකකට යන්න ඕනේ. තේරුණා නේද? එහෙම ගියොත් අන්න යාට තියෙන්නේ මොහොතේ සත්‍ය. තේරුණාද? එතකොට බුදුහාමුදුරුවෝ හොයාගත්තේ පෙර නොසූ ධර්මයේ සතිත්ත පරියෝධ පටන් කියන ධර්මය. බුදුහාමුදුරුවන්ට බෝධිසත්ව කාලයේ කුසලස්ස උපසම්පදා ඒ වගේම සබ්බපාපස්සා කරණම් කියන ඒවා එදා හිටිය බ්‍රාහ්මණයෝ ඉගෙනුවා. ඒක තමයි උමි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ කචිත්ත පරිවෝධ පනවුම්මයි. දැන් එතකොට අපි මහන්සි වෙන්න ඕනේ මේක අහන විතරක් බෑ මං කියවන ඇහුවට වැඩක් නෑ කියලා දැන් ඇහුවා මතක තියාගෙන තර්ක කරලා සාකච්ඡා කරා කියලා වැඩක් මතක තියනවා කියන්නේ කතා කරන්න පුළුවන් කියන එක නේද ඔයගොල්ලෝ තව අවුරුදු ගාණක් කතා කරන මොකෝ වෙන්නේ මොකද්ද වෙන්නේ? ඔව් චරාර්ථ මේක පුරුදු වෙන්න ඕන මේ දැක්ම ඇති කරගෙන. කුසල උපසම්පදා වුණාම එතන පල් වෙන්නේ නැතුව එයා දැනගන්න ඕනේ සංගීම මාරු කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අම්මලා ගියා දුන්නේ තාත්තා ගියා දුන්නේ ධර්මියත් ඕකයි. නමුත් ඒගොල්ලෝ දැනගෙන නෙමෙයි කිව්වෙච්චරයි වෙනස. නෑ ඔයගොල්ලෝ ගැහුවොත් ඕන තැනකදී බුදුහාමුදුරන්ගේ ධර්මයේ සත්‍ය ලැබෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා. ශික්ෂා තුනයි. නැත්නම් කියනවා බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය ලැබෙන්න සම්මාදිට්ඨිය ලැබෙන්න මොනවද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ. සම්මාදිට්ඨිය කියන චතුරාර්ය සත්‍යයේම තියෙන එක හත්යක් තමයි ඒක. එතකොට ඒ සීල සමාධි ප්‍රඥා කියන එකමයි මේ කියන ගාථාවේ පද තුන. සීලයේ අවසානයේ තමයි සබ්බපාපස්සා ප්‍රඥා කියන්නේ. සීල ශික්ෂාවේ අවසාන තැන. සමාධි ශික්ෂාවේ අවසාන තැන තමයි කුසලස්ස උපසම්පදා. තේරුණානේ දැන් සීල සමාධි. ප්‍රඥා ශික්ෂාව තමයි හුදු වර්තමානයේ සතර සතිපට්ඨාන. ඔය කියන්නේ සීල සමාධි ප්‍රඥානේ එහෙනම් බුදුහාමුදුරන්ට බුද්ධත්වයෙන් අවුරුදු 20ක් උපදේශ විදිහට දීලා තියෙන ওই ධාතාව. මේ සත්‍ය ලබා ගන්න ක්‍රමය ඕකමයි වෙන විනය රීති දීලා නැහැ. ඔය කියන්නේ සීල සමාධි ප්‍රඥාවමයි. ඒතර සම්භවපස්ස අකරණම් වෙන්න ඔයගොල්ලෝ කරන්න ඕනේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වාචා සම්මන්ත ආජීව සම්මා කරගන්න. ඒක තමයි සබ්බපාවක අකරණම් වෙන විදිය. හැබැයි පන්සිල් රැකීමෙන් ඒක වෙනවා. ඒක උනාට සියලු පාපෙන් අහක් වෙන්නේ නැහැ. භාවනා ආරමුණකට යනකොට වායාම සති සමාධි කියන අංග තුනක් තියෙනවානේ. ඒ තුන ප්‍රගුණ වෙනකොට තමයි අර සබ්බපාවසා කරන ගුණය ළඟ තියෙන්නේ. ඒකට කියනවා වෙන වචනයක් කාය විවේකී කාය විවේකී. සීලෙන් ලැබෙන්නේ කාය විවේකී. ඒ කියන්නේ සබ්බපපස කරනවා වුණාම ලැබෙන්නේ කාය විවේකී. කුසල සුපසම්පදාන ලැබුණාම ලැබෙන්නේ මොකක්ද? අනීවරණයටපත්. සචිත්ත පරියෝධපණං தත්ත්වයේ මනසක් තියෙනවා නම් ලැබෙන විවේකයක් ඒක උපදී විවේකය. උපදී විවේකය කියන්නේ පංචස්කන්ධ උපාදානයක් නැතිවීමෙන් ලැබෙන විවේකය. පංචස්කන්ධ උපාදානයක් නැති තැන හුදු වර්තමානයේ විතරයි. බුදුහාමුදුරුවෝ දැක්කේ එහෙම තැන් තියෙන්නේ ජීවිතයේ හතර පොළක විතරයි. වර්තමාන කය ගැන මන සතියෙන් ඉන්න එක වර්තමාන වේදනාව වර්තමාන සිත වර්තමාන ධර්ම. එහෙනම් මේ මම තාත්තගේ ආදීම සීල සමාධි ප්‍රඥානේ දෝ කියන්නේ. දැන් අපි නේද අර්ථකථන වරද්දගෙන මේකට අටමහා කුසලයක් මැදට ගහගත්තා. තේරුණා නේද? දැන් ඇයි එහෙම අටමහා කුසලයක් කියන්න උනේ බුදුහාමුදුරුවෝ? එතකොට දැන් නෑ මෙහෙම ප්‍රශ්නයක් ආවේ. දැන් අවුරුදු 20 වෙනකම් පින් පහුවා ගියේ නෑ බුදුහාමුදුරුවෝ. ඕන්නේ නෑ. ගිය මිනිස්සු ගියා ළඟට ගියා ඇහුවේ මොකද්ද? ඔබ වහන්සේ අවබෝධ කරගත්ත සත්‍ය කුමක්ද? ඒක මට ලබා ගන්න පුළුවන්ද? සත්‍ය ගැන විස්තරයක් කරනවා පුළුවන් දැහුවා පුළුවන් කියලා ආය කොහෙදිවත් බෑ කියලා නෑ කාටවත් කිසිම තැනක නෑ බෑ කියලා බුදුහාමුදුරු දේශනා කරපු තැනක් හොයන්න බෑ පුළුවන්මයි හැබැයි මේ අවුරුදු 20න් පස්සේ අපි වගේ ඔයගොල්ලෝ වගේ කට්ටිය ගිහා බුදුහාමුදුරු ළඟට ඔච්චරයි වුණ වැරද්ද තේරුණා නේද දැන් අවුරුදු 20ක් වෙනකම් බුද්ධත්වයේ අපි වගේ අය ගියේ නැහැ බුදුහාමුදුරුවෝ හොයාගෙන. ධම්මයි. ඔව් දැන් අපි වගේ පඬිතය ගියා. ගිහිල්ලා හැදුවේ මෙහෙම කතා. අනේ ඔබ වහන්සේ ඔබගේ ධර්මයේ හරි වටිනවා. මේ සංසාර විමුක්තිය කියන්නේ කොයි තරම් වටින දෙයක්ද? ඔව් දැන් කා අපිටත් ඒක තේරුලා තියෙනවා එහුණක් මේ දරුවෝ ටික ලොකු වෙනකන් ඉඳලා තමයි මට හොන වෙයි සත්‍යය ඔබ වහන්සේ ඒකට මට උපදේශ දෙන්න පුළුවන්. ඒකට සුසු ධර්ම දේශනා. ඔව් ඒකට එක. මොකද සත්‍ය දැන් එපා හෙට. තේරුණා නේද? දැන් බෙලක් අය කියන්නේ අපිට බෑ මේ මෙන්න මෙහෙම වැඩ ටිකක් තියෙනවා මට තව මම දැකලා නැහැ දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ කොහොමද කියලා බලලාම තමයි සාසනයෙන් ගොඩ වෙන්නේ. තේරුණා නේද? දැන් බුදුහාමුදුර ළඟට ගිහින් අහනවා බුදුහාමුදුර ඔබ වහන්සේ ඔය தත්ත්වය මට හරි වටනවා කියලා තේරෙනවා. මොකද ඒ ගැන කියලා උදේ පහවස මම වඳිනවා. මටත් මේක ලැබෙන්නේ කියලා. හැබැයි බුදුහාමුදුරනේ ප්‍රශ්නයක් තියෙනවා මට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඇවිදින්න තමයි මේක ගන්න. එතකන් මට දෙන්නකො ක්‍රමයක් මේකට. දැන් එහෙම එහෙම ඉල්ලනවා මේක පල් දාලා ඉල්ලනවා. තව වැඩ ටිකක් තියෙනවා යාට කරන්න. තේරෙනව නේද? ඉලක්කයේ දරුවන්ගේ වැඩ තියෙනවා. මෙලක් අයට තව කසාද බැන්නේ නැහැ කියලා කසාද බඳිනකන් ඉන්න ඕනේ කියලා. මේ මොකටද සත්‍ය දැනගන්න. මෙලක් අයට පෙන්ෂන් යනකන් ඉන්න ඕනේ. එතකම් බෑ. එතකම් බුදුහාමුදුරනේ මම මොකද්ද කරන්නේ? තේරෙනවනේ? දැන් මෙහෙම ගොඩාක් જાති කොන්දේසි දාලා බුදුහාමුදුරන් අහනවා. ඔබ වහන්සේ දේශනා කරන සත්‍ය වටිනවා තමයි. මට ඕනේ දැන් නෙමෙයි හෙට. අනිද්දා. මේ සාසනේ නේ මෛත්‍රී බුදුහාමරේ කාලේ. එහෙනම් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ දියුණා. දැන් මෙහෙම ජීවත් වෙන්න ඕනේ. ඉතින් මොකද්ද වහන්සේගේ ධර්මයේ එදාට මට තේරුම් ගන්න ක්‍රමයක් කියලා දෙන්න. දැන් ඒක එහෙම කියා දෙන්න බෑනේ. බුදුහාමරගේ ධර්මයේ තේරෙන ක්‍රමය මොකද්ද? ඒකායන මාර්ගය. සබපවස කරුණාව වෙන්න ඕනේ. කුසල සම්පදා වෙන්න ඕනේ. අචිත්ත පරිවර්තන වෙන්න ඕනේ. එතන මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනව ඕන කෙනෙකුට. තේරුණා නේද? නැත්නම් සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වෙන්න ඕන. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න ඕන. මේක මේවා නැත්නම් සතිපට්ඨානෙ වැඩෙන්න ඕන. මේවා යකායන මාර්ගෙන්නේ. මේ ඔක්කොම කියන්නේ මොකද්ද? මේ ගාථාවේ කියන එකමයි. ඒකායන මාර්ගය. දැන් අපි වගේ අය ඉල්ලන්නේ මොකද්ද? අර ඒකායන මාර්ගයේ බෑ අපිට දැන් වුණත් කරදරයක්. දැන් දැන් සත්‍ය දැක්කොත් ඒක අපිට වෙන හානියක්. තේරුණා නේද? අද බෑ. නමුත් කවදා හරි ඕනේ. අද එපා කවදා හරි ඕනේ. දැන් මෙහෙම ඉල්ලීම් කරන අයට බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් උත්තර දුන්නා. හැබැයි අවුරුදු 20කට පස්සේ ඒ උත්තර දුන්නා. තේරුණා නේද? ඒ උත්තරේ දීන්නේ මෙහෙම එක. පුළුවන්. ඔයගොල්ලන්ටත් පුළුවන්. බෑ කිව්වේ නෑනේ. අර ඉස්සෙල්ලා අහපු අයටත් ඕන කෙනෙකුට පුළුවන් කිව්වා. දැන් හෙට දන්න අයට ලබනාත්මේ ඕන අයට පුළුවන් කිව්වා. තේරුණා නේද? ඒකට මොකද්ද කරන්න ඕනේ කිව්වම සබ්බවවස කරණාවෙන් යන්න එපා කිව්වා. කුසලසු ප්‍රසම්පදා ඒවයි පා. මේ ඒකායන මාර්ගයේ ඔයගොල්ලෝ කියන ඇත්ත මේ දේ මේ වෙලාවේ සත්‍යද කියනකොට ඒක දැන් පානේ ඔයගොල්ලන්ට නෑ ඒකට වැරදි දෙයක් කියලා දෙන්නත් බෑ නෑ බුදුහාමුදුරනේ මේ තේරුණා නේද දැන් ඕනේ දැන් ළමයි ලොකු වුණාට පස්සේ සත්‍ය දකින්න ඒක ළමයි ලොකු වුණාම එහෙනම් පෙන්ෂන් ගියාම සත්‍ය දකින්න ඕනේ දැන් මෙහෙම ඉල්ලීමනේ කරේ ඊට පස්සේ බුදුහාගරකින් මහා කරුණාවෙන් කල්පනා කරලා කොහොම වුණොත්ද මේගොල්ලන්ට සත්‍ය දකින්න පුළුවන්. කියලා ඉතින් බුද්ධ ඥාණයෙන් කල්පනා කරන්න ඇති. කල්පනා කරපුවම අහුුණ ලොකුම දේ තමයි ජීවිතය අවිනිශ්චිතයි. මරණය කියන එක කොයි වෙලේද දන්නේ. ඒකත් ධර්මයේ. ඒකනේ මේ සංසාරයේ තියෙන ප්‍රශ්නේ. මරුණොත් ඕන මේ කෙනෙක් කොච්චර දේවල් කර කර ඉඳලා මැරුණා උපදින ගතිය කියන්න බෑ. දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ දැක්කා දෙක එකක්. අනාගතයේ දැන් හෙට සත්‍ය දකින්න ඕන කාට හරි අද රැ මරණොත් ප්‍රශ්නේනේ. මැරිලා සත්‍ය දකින්න පුළුවන් වෙන්නේ පෑයට. තව හිත කියන දවසේ මරණත් සත්‍ය දකින්න ඕන. දැන් සත්‍ය දකින්න බැරි තැන ටිකක් බුදුහාමුදුරුවෝ දැක්කා. සතර අපායේ සත්‍යකුට සත්‍ය දකින්න. බුදුහාමුදුරුවෝ විකල්ප දේශනාවක් දුන්නා. පුළුවන් ඔයගොල්ලන්ට අනාගතයේ සත්‍ය දකින්න. හැබැයි අපායෙන් පණ බේරගන්න. ඒකට උපදෙස් දුන්නා. මොකද්ද? අපාය යන්නේ වලක් ගන්න තියෙන ආමිෂයන් පන්සිල්. පොදු විකල්පේ තමයි අපිට. මේක විකල්ප. අද නෙමෙයි සත්‍ය හිත. තේරුණානේ? නමුත් ඔයගොල්ලන්ට කවමදාම විකල්පය හක් කරන්න බෑ. හක් කරන්න යන්නේ. අපි දෙකේ ඉන්න ඕනේ. දැන් අපි එකතු කරගන්න ඕනේ ඒකායන මාර්ගය මේකයි කියලා වෙන් කරගන්න ඕනේ විකල්පය මේකයි කියලා වෙන් කරගන්න. දැන් අපි අපේ අර තියෙන දැනුවත්කම කොච්චර ඉහළද කියනවනම් අපි වර්තමානයේ දැන් ඉන්නේ කොහොමද? බුදුහාමුදුරෝ ඒකායන මාර්ගය දීලා දිනවා සීල සමාධි ප්‍රඥා. විකල්පය දීලා තියෙනවා ආමිෂයයි පන්තිල් ආරක්ෂා කිරීම. මොකද ඒ දීලා තියෙන්නේ අනාගතයේ අපාය වැටෙනවට වළක්ව ගන්න. මොකද අපාය වැටෙනවා මේ සත්‍ය කවදාවත් තේරුම් ගන්න බෑ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ගිය ආත්මේ පන්සිල් ආරක්ෂා කරන මේ ආමිෂය කරපු හින්දා තමයි මිනිස්සු උන්නේ. තේරෙනවා නේද? එතකොට අද මිනිස්සෙක් වෙලා අද සත්‍ය ඕන නම් පුළුවන්. අපයන් කියන්නේ ඕන ඕනකමක් ඇති වෙන්නේ නැහැ මේ මේ කියන සත්‍යයෙන් අහක් වෙලා. අපේ දර්ශනපතේ නැහැ. ඒකට හෝඩුවාවක්වත් ලැබෙන්නේ තේරෙනව නේද? එහෙම හිතෙන්නේ නැහැ. දැන් ඒකට විකල්පය තමයි අර කියන සම්පූර්ණ. දැන් අපි කොච්චර දක්කද කියනවනම් බුදුහාමුදුරෝ දීපෝ විකල්ප ක්‍රමය දැන් ඒකායන මාර්ගය කරගෙන ඒක වඩලා කක්ටි හොයනවා හම්බ වෙන්නේ. හම්බෙන්නේ සතර පහෙන් ඉඳලා. තේරුණේ මේ දෙන්නේ ගැටලුවද? අපි අවුරුදු 600කින් මෙන්න මේ වරද්දා ගැනීම කරගත්තා. 600කින්. ඒක මෙහෙදි නෙමෙයි කරේ ලංකාවේ. ඔව්. අපේ අපේ මුතුන් මිත්‍රෝයි මේ වැරද්දට අහු වෙලා තියෙන ඉතින් වැරද්දක් නෙමෙයි සාසනේ වෙච්ච හානිය අනුව සමාජ රහතන් වහන්සේලාම වෙන්න ඇති ඕක අපි තල්ලු කරලා දැම්මේ ඒක වෙන්නත් පුළුවන් මොකද බැරි වැඩ කරන්න ගියා අර පිස්සු ඇදලා දැවි බ්‍රාහ්මයෝයි දෙවියෝයි එක ගනු දෙනු කරනයි නේ දැන් ඔතන සත්‍යයක් නැහැ සචිත්ත පරියෝධ බලන් කියනවා නම් බ්‍රාහ්මීක එක ගනු දෙනු කරන්නේ කොහොමද බ්‍රාහ්මීක කය දැනලා පුළුවන් ඔය වැඩේ කරන්නේ දෙවියෙක් එක්ක ගනුදෙනු කරලා පුළුවන් දේ උක කරන්නේ. දැන් එන්නේ එක වෙන හින්දා සමහර විට එදා හිටියේ අවසාන මට්ටමේ රහතන් වහන්සේලා උපදෙස් දෙන්න ඇති සත්‍ය දකින්න මොකක් කරන්න ඕනේ පින්කම් කරන්න පන්සල් රකින්න. දැන් අර වගේ පිස්සුවක් හැදෙනවා. ඊට වැඩි ප්‍රශ්නයක් බේර ගන්න කෙනෙකුත් නැහැ. තේරුණා නේද? කොහොම හරි ඔය වකවානුව අපි අවුරුදු 600ක් ගෙවලා තියෙනවා. ගණන් හැදුවා. අපේ ලංකාවේ එතකොට බුරුම වගේ රටවල් එච්චර නැහැ. තායිලන්තේ ඒත් එච්චර නැහැ. පරිණත අය ඉඳලා තියෙනවා. අපි අවුරුදු 600කට වැඩි ගෙවලා තියෙනවා. ප්‍රතිඵලය මේකයි. අවසානයේ වර්තමානයේ අපි කරගත්තේ අපි හදාගෙන තියෙන බුදුහාමුදුරෝ දීපු ඒකායන මාර්ගයේ විකල්පයයි දෙක. ඔව් විකල්පය අපි ඒකායන මාර්ගය කරගෙන ඉස්සරහට යනවා. දැන් ඔයගොල්ලෝ වෙනස් කරගන්න විකල්පය අත්හරින්න බෑ. තේමානක විකල්පය අත්හැරින්නම කියන වංශු මාත්‍රයක වචනයක් වන් මේ මම මේ කියන්නේ පැහැදිලිව අහගන්න. විකල්පය ওই විදිහටම කරගෙන යන්න. මොනවද විකල්පය කියන්නේ මේ ආමිෂ පින්කම්. තේරුණා නේද? ඒක ඔහොමම කරන්න, ඕකට එකතු කරගන්න ඒ කායන මාර්ගයේ වෙනවා. තේරුණා නේද? ඒක එකතු කරගෙන ඒ කරන එක දැනගන්න විකල්පයෙන් මේක වෙන්නේ විකල්පයෙන් මේකට උදව්වක් විතරයි. උදව්ව මොකද්ද? දැන් කරලා දීලා තියෙන උදව්ව. ඔය දැන් ඔයගොල්ලෝ දැන් මේ ඉන්නේ ඔක්කොටම කරලා දීලා තියෙන්නේ විතල්පේ උදව්ව තමයි කරලා දීලා තියෙන්නේ මිනිස්සෙක් කියලා ඉපදුනා තේරෙනවනේ තිරිසනෙක් උනේ නැහැ මොකද කරේ භාවනා කරලා කුසල සම්පදා වෙලා අද ඕගොල්ලෝ නෑ ආමිෂ පිළිසම් වල. ඒක හින්දා ඒක අත්හරින්න එපා. දරුවන්ට උගන්වන්න හැමෝටම මේ සමාජෙ ගෙනියන්න. දෙමව්පිය කරත් ඔයගොල්ලන්ට ඒ ටික කියා දුන්නා. දෙමව්පියෝ දැනගෙන හිටියේ නෑ හැබැයි මේක. ඔයගොල්ලෝ දැන් දන්නවා මේක ඉස්සරහට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ දරුවන්ට ඒකායන මාර්ගය වෙනම උගන්වන්න මේ කල්පේ වෙනම ගන්න. හැබැයි දැන් නැගෙන නෑ. නිකන් කියන්න කිව්වොත් කප්පුට්ටු. තේරුණාද? දැනගෙන තමන් ගිහිල්ලා කියන්නේ. නැත්නම් ඉතින් කියන්නේ නැතු ඒකායන මාර්ගයම කියලා කිව්වට දැන් තේරෙනවා නේද මේ බණපද තුන ඉගෙන ගත්තොත් හරියයි දෙන්නේ. මේ බණපද තුන සම්පූර්ණ කරගන්න පුළුවන් නම් මේ ජීවිතයේ බුදුහාමුදුරු කියන සත්‍යය තන තියෙනවා. දැන් පුළුවන් නම් දැනුත් තියෙනවා. තේරෙනවා නේද? දැන් බෑ කියන එක බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ කාටවත්. ඒක අමතක කරන්න. අපි හදාගත්තේ බොරුවක් ඒ මට පින්නේ අරවා මේවා කියන්නේ. ඒක අපේ වාසියට මේ කල් දාන්න කරපු වැඩක්. තේරෙනව නේද? ඉතින් අපි විසින්ම මේක හදාගන්නවා අපි වාසිය. ඒක එහෙම නෙමෙයි හිතන්නේ බුදුහාමුදුරු දේශනා කරපු එක අපි කරන බලමු කියන එකයි. දැන් ඔයගොල්ලෝ මෙච්චර කාල මේ මේ අරාබියට ඇවිදින්න. මෙච්චර මේ මේ නොයෙක් විදිහේ දරුණු ආගම් ලබ්ධික ඉන්නේ පලාතක මෙච්චර දෙයක් කරා නම් එකතු වෙලා ওই ටිකක් කරා. ඒක තමයි මම කියන්නේ. නෑ මෙච්චර දෙයක් කරා නම් මේ ලංකාවේ මිනිසුන්ට කරන්න බැරි ටික නැහැ ඉතින් මේ ටිකක් කට්ටි එක්කම එකට පුරුදු කරන්න මේ ඒකායන මාර්ගය මේකයි විකල්පය මේකයි ඒකට විකල්පය අත්හරින්න අර අත්හරින්න එපා කියලා මම කිව්වනේ ඒක කරගෙන ආපු විදිහටම කරන්න හැබැයි ඒකායන මාර්ගය වෙන්නේ පෞද්ගලිකව නෙමෙයි පෞද්ගලිකවයි වෙන්නේ කණ්ඩායම නෙමෙයි ඔව් එතකොට නමුත් තනි තනියෙන් කරාට අනික් අයම ඔක්කොම එකම දේ කරනවා නම් ඒක අදහසක ඉන්නවා නම් ඒක උදව්. තේරුණානේ? දැන් මේ විදිහට සිදු කරගෙන යන එතකොට ඒ ගැනයි අපිට අද කතා කරන්න තියෙන්නේ. දැන් මම අද මේ විවේකයක් දෙන්න කලින් මේකට අත්‍යවශ්‍ය ඔයගොල්ලන්ට ලේසියෙන් කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් කියලා මෙන්දා කරපු ඕනම භාවනාවක් එහෙම්මම කරා. මේක ගැන දැනට කරන්නේ නැති නවකේ වුණත් කරලත් නැත්නම් පුරුදු වෙලා හරි මේක කරන්න මේ කියන්නේ. තේරෙනවද? මේ කියන්නේ කරපු අයයි නැති අයයි හැම දිනම මේ භාවනා ක්‍රමය අලුතෙන් කරන්න පටන් ගන්නවා. මේක අලුතෙන් කරන්න ඕනේ එක. කරපු අය ඉතින් ඒකම දිගට කරන එක නෙවෙයිනේ. මේ මේක මේතන තියෙන්නේ මෙන්න මෙහෙම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ භාවනා ක්‍රමවලින් දැන් එහෙනම් තමට භාවනා ක්‍රමවලින් තමයි ඔය සබ්බපාපස්සා කරනවා වෙන්නේ. ඒකට 40ක් තියෙනවා. කුසලස්ස උපසම්පදා වෙන්නේ වෙන්නත් පුළුවන් සමත භාවනා වලින්. සචිත්ත පරියෝධකණම් වෙන්න බෑ සමත භාවනා වලින්. තේරුණා නේද? ඒ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් සචිත්ත පරියෝධපණන් කියන ගුණයට එන්න බෑ. බුදු ගුණ භාවනාවෙන් එන්නත් බෑ. සමහර භාවනා තියෙනවා බුදුහාමුදුරන්ගේ මේ අංග තුනම සම්පූර්ණ කරන තනි භාවනාව. ඒ කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම සබ්බවපස්සා කරනම් කියන එකත් මේ භාවනාවෙම හදලා දෙනවා. කුසලස් උපසම්පදා එකක් හදලා දෙනවා. ඒක සම්පූර්ණ වෙච්ච වෙලාවකට ඉබේම යනවා කටිත් පරිවර්තන. දැන් හරියද? නමුත් මෛත්‍රී භාවනාව වගේ එකකින් එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් යන්න පුළුවන් උපරිමය ඔව් කුසලස් උපසම්පදා කියන ගුණයට විතරයි. ඒක ආය හරව ගන්න ඕනේ ගුරුවරයෙක් කරා හෝ කවුරු හරි ලව්ව සජිත් පරියෝග්ගමලා කියන කට්ටිය. තේරුණා නේද? දැන් ඒකට සුදුසු ගියා දෙන්න යන භාවනාව ඔයගොල්ලන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඕනම් භාවනාවක් ගත්තොත් මේ අංග තුනම එකට යනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියන්නේ ඒකයි. මොකද්ද මේ ඒකායන කියන්නේ? මෙන්න මේ කියන සබ්බපපස් අකරුණම් කියන එකයි කුසලස් උපසම්පදා කියන එකයි සචිත්ත පරියෝධපණම් කියන කාරණා තුනම එකට සිදු කරන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමවලින් විතරයි. තේරුණානේ? එතකොට විදර්ශනා භාවනාවක් තමයි මොන විදර්ශනා භාවනාවක් හඳුන්වන තව පදයක් තමයි සචිත්ත පරියෝධපණම් කියන්නේ. මේ දෙක තේරුම් ගන්න. දැන් ඔයගොල්ලන්ට නේති ආදුන කියනනම් එතකොට සමත භාවනාවක් දැනට පුරුදු වෙලා නැත්නම් මොකෝ මෛත්‍රී භාවනාව පුරුදුුන්නේ නැහැ කියන්නේ කවුරු හරි බුදුගුණ භාවනාවක් මෙච්චර කල් කරලා නැහැ කියන්නකෝ. එයාට වැඩියෙන් එහෙනම් අද ඉඳලා භාවනාවක් පටන් ගන්න ඕන. හොඳ වෙන්නේ කොහොමද? සතිපට්ඨාන එකක් පටන් ගත්තාම වාසි වැඩි ඇයි ඔව් මේක කාරණා තුනටම යන්න පුළුවන් මැදදී ගුරුවරයෙක් ඕනෙත් නැහැ මේක මාරු කරලා දෙන්න. උපදේශ ගන්න. තේරුණා නේද? ඒකින් දැන් ඔයගොල්ලන්ට මේ මේ ජීවිතයේදී මෙහෙදී අද මේ ජීවන ජීවිතයේ මේ කටයුතු අතර පහසුවෙන්ම කරගන්න පුළුවන් භාවනාව සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනාව නැත්නම් මේ කුසලසුක සම්පදා සබ්බපාපස්සා කරන සචිත්ත පරිවෝධපණන් කියන තුනම එන භාවනා ක්‍රමය කියා දෙනවා දැන්. තේරුණා නේද? ඒක දැන් මොල් පටන් අරගෙන අද දවසේ කරන්න. හැබැයි ඉඳගෙන කරන්න බෑ. එච්චරයි වෙන්නේ. කොහොම ඉඳගෙන නම් මේ භාවනාව කරන්න බෑ. ඇවිදිනකොට විතරයි කරන්න. දැන් ඔයගොල්ලෝ කොච්චර ඇවිදිනවද? ගේ ඇතුලේ කොච්චර ඇවිදිනවද? තේරෙනව නේද? දැන් මෙහි වාහනයක ගියා වාහනේ දාලා කිලෝමීටර භාගයක් විතර පයින් යන්න එපා ඉන්නේ තමයි. ඒ ටිකක් ඇවිදින්න එපා නේද? දැන් ආන්නේ වෙලාවට මේක කරන්නේ. තේරෙනවද? ගෙදරත් කොරිඩෝව තුල කරන්නේ. කාර්ය ඇවිදින කොටක් කරන්නේ. මේකට ඕන වෙන්නේ ඔයගොල්ලෝ ඇවිදින එක විතරයි. එක තැන හිටියොත් කරන්නම් බෑ. කරන්න බැරි කොටෙන්ද එක තැන ඉන්න වෙලාවේ. දැන් බෑ. කරන්න පුළුවන් කොහොමද ඇවිදින කොට විතරයි. දැන් ඔයගොල්ලෝ මේ දැන් විවේකයක් දුන්නා මොකද වෙන්නේ? එක තැන ඉන්න එක නැගිටිනවා. ඇවිදින්න නේද පටන් ගන්න. ආ එහෙනම් මේක ඇහුවම හුණාන්ත මතක තියෙනවා ධාරේක හැදිරෙන්න පුළුවන් නැගිට වෙලාවට. තේරුණා නේද? එහෙම හැදිරුනේ නැත්නම් මේ වැඩ. තේරුණා නේද? දැන් එහෙම කරන්න ඕන එකක් සක්ම මේකට කියන සක්ම භාවනා සරලයි පොත්වල දැකලා ඇති විවිධ අදහස් ඒවා ගන්න එපා තේරුණානේ මේ ඔක්කොම ගන්න යන්න එපා මේකේ සිද්ධාන්තයේ අවශ්‍ය සිද්ධාන්තෙම කියා දෙන්න ඒක වුණොත් ඇති තේරුණා නේද මෙතෙන්ට එන්න ඕනේ එකක් සබ්බවපස්ස අකරණම් වෙන්න එපා ඒකනේ මුල් එක දැන් අපි ළඟ පාපයක් තියෙනවා කියන්නේ අයි පන්සිල් කැඩෙන හින්දාද නෑ දැන් පාපය කියන්නේ මනස වෙන වෙන අරමුණු ඊර්ෂ්‍යා, ක්‍රෝධ, ඒ වගේම <clears throat> ශෝකය, පරිජීවය ওই දේවල් මනසේ තියෙනවා. ඒකයි මේ බුදුහාමුදුරුවෝ පාපයක් කියන්නේ. මේ පාපය කියන්නේ සත්‍ය දැනගැනීමේ පාපයක්. සත්‍ය දැනගන්න බෑ. මේ අඩුව තියෙන්නේ. ඕකයි පාපය. තේරුණා නේද? නැතුව ඔයගොල්ලෝ දැන් මනසේ තියෙන එකකින් සතර අපාය යන්නේ නැහැ. සතර අපාය යන්නේ ඔයගොල්ලෝ පස්පව කරොත් කරන එකකින් තමයි. දැන් පස්පව් නෑනේ සතර අපායන පාපයක් නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ට සත්‍ය කියා දෙන්න බැරි පාපයක් තියෙනවා කියලා. ඒක අහක් වෙනවා ඔයගොල්ලෝ ඇවිදිනකොට ඇවිදින්න පුළුවන් ක්‍රම එකම එකයි තියෙන්නේ මිනිස්සෙකුට. ඒ කියන්නේ මිනිස්යාට ඇවිදින්න තියෙන කකුල් දෙකයි. තේරුණා නේද? කකුල් දෙකෙන් මොකද්ද වෙන්න ඕනේ? ඇවිදිනකොට එක කකුලක් පොළවේ වදිනකොට අනිත් කකුල පොළවේ නෑ. ඔක දන්නවනේ. මෙච්චර කාලය ඇවිදලා දින්නේ ඔහොමද නැද්ද? ආ එහෙම තමයි ඇවිදලා තියෙන්නේ. ඉතින් ඕක දන්නේ දෙයන්නේ. දැන් එතකොට වම් කකුලයි දකුණු කකුලයි කියන එකක් අපිට තියෙනවා. අපිම දන්නවා එක කකුල වම් කකුල අනිත් කකුල දකුණු කකුල. දැන් වම් කකුල පොළවේ වැදිලා තියෙනකොට දකුණු කකුල පොළවේ වැදිලා නම් ඇවිදිනවද එක තැන හිටගෙන? ආ එහෙනම් ඒකත් දැන් තේරෙනවා නේද? වම් කකුල පොළවේ වැදිනකොට ඔව් දකුණු කකුල පොළවේ වැදිලා නැහැ. ඒක පැහැදිලිනේ. දැන් ඔයගොල්ලෝ මෙතනින් නැගිටලා එළියට යන්නේ කොහොමද කියලා බලන්න. වම් කකුල පොළවේ වදිනකොට දකුණු කකුල පොළවේ යදිලා නෑ. වම් කකුල පොළවේ වදිනකොට ඒ පොළවේ වදින එක දැනෙන්නේ පොළවටද ඔයගොල්ලන්ගේ යටිපල්ලටද? පොළොවට දැනෙන්නේ නැහැ. ඒක පැහැදිලි නේද? ඔයගොල්ලන්ටනේ දැනෙන්නේ. ආ එතකොට දැනෙන්නේ ඔයගොල්ලන්ගේ යටිපතුලට. අන්නේ යටිපතුලට මේ පොළේ වදින එක යටිපතුලට දැනෙන ස්වરૂපය ගැන සතියෙන් ඉන්නවා නම් ආන්නේක සතිපට්ඨානයි. තේරුණාද? ඒක ආධුනිකව පුරුදු වෙන්න කරන්න පුළුවන් වම් කකුල පොළවේ වදින එක සිහි කරනවා වම කියලා. සිහි කරනකොට මොකද්ද මේ සිහි වෙන්නේ? වම් කකුල පොළවේ ස්පර්ශ වෙන එක ගැන සතියෙන් අවධානය තියාගත්ත එක අපිට පුරුදු වෙන්න කරන උපක්‍රමයක් වම කියලා සිහි කරන එක. තේරුණා නේද? සිහි කිරීම නෙවෙයි භාවනාව. සතියට මේක අල්ලගන්න එකයි භාවනාව. ඔයක දැනගෙන කරන්න ඕනේ. සිහි කිරීම නෙවෙයි භාවනාව. සිහි කරනවා කියන්නේ මේක කරගන්න කරන උපක්‍රමයක්. සිහි කරගන්නසත් භාවනාව. මේක දැනෙනවා නා. දැනෙන්න ඕනේ මොකද්ද? වම් කකුල පොළොවේ වදිනකොට ඕ වම් කකුල පොළොවේ වදිනකොට යටිපල්ලට දැන් අවධානය දෙන්න ඕනේ සතිය. සිහි කල්පනා. ඒක අපි ඉස්සෙල්ලා මෙනෙහි කරනවා වම කියලා. දකුණු කකුල පොළේ වදිනකොට දකුණ කියලා දී. තේරුණානේ? දැන් වම් කකුල පොළේ වදින තැන වර්තමානයක්ද ඒක දැනෙන එක අනාගතයක්ද අතීතයක්ද? වර්තමාන. වම් කකුල පොළේ වදින වෙලාවේ ඒ මොහොතේ වර්තමානයේ තමයි වෙන වර්තමානයක් නැහැ. තේරුණා නේද? එහෙනම් වර්තමානයට එනවා කියන එකයි සතිත්ත පරිවෝධ පටන් කියන්නේ. වර්තමානයේ කයේ දෙයක් දැනෙන්න ඕනේ. තේරුණා නේද? දැන් වර්තමානයේ කයේ දෙයක් නෙවෙයිද වම් කකුල පොළවේ වදින්නේ. අන්න ඒක තමයි සතිපට්ඨානෙ කියන්නේ. තේරුණා නේද? Taman කැමති දේ නෙමෙයි වෙන්න ඕන. බුදුහාඳුරන්න ඕනේ. නැත්නම් ඕක අවුරුදු ගාණක් කරන්න පුළුවන් වම් දකුණ කියා ගියු ගියු යන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. මොකද්ද වෙන්න ඕනේ? අර ಗುಣ තුන පුරේ පිරෙන්න ඕනේ. සබ්බවපස්සා කරනා වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා ගුණය මේකෙන් ලැබෙන්න ඕනේ. අවසානයේ සචිත්ත පරියෝධපණන් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ කරන්නේ සචිත්ත පරියෝධපණන් වෙන්නේ ටක් ගාලා ඉක්මනින්. ඔයගොල්ලන්ට මුලින් සබ්බවපස්සා කරනා ගුණය මේකෙන් හරියයි. කාලයක් පුරුදු වෙනකොට. මේක පුරුදු කරන්න ඕනේ ඔයගොල්ලෝ අද විතරක් නෙවෙයි. ඇවිදින හැම වෙලෙම මතක් වෙන හැම වෙලෙම. හැම වෙලෙම මතක් වෙලා දක්ෂ වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් ද කියලා බලන්න දැන් අද දවසේ මේ මාසෙනේ හරියට දක්ෂ වෙලා මේකට අවධානය ඕනකමක් තිබුණොත් ඔයගොල්ලන්ට පුළුවන් වේවි තව මාසයක් යනකොට දැන් අද එක දවසක රෑ නිදාගෙන ඇඳේ උදේ නැඳෙන්නේ නැගිටින්නේ කොහොමද ඔය ඒක වෙන්නේ මොකද්ද? වම් කකුල පොළවේ තියන්න ඕනේ, දකුණු කකුල පොළවේ තියන්න. එහෙම නේද නැගිටලා යන්න කොහේ ගියා? ඒ කුස්සියට යනවා නම් ඒත් යන්නේ එහෙම නේද? වැසීලියට යනවා ඒත් යන්නේ එහෙම නේද? අන්න එතෙන්දිත් අර අවධානය තියෙන්නේ. අන්න එදාට අද කියන්නේ රුවන් උනේ එහෙම නෑ. ඒවා හදන්න එපා. මම මේ කියන්නේ මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා අල්ලගත්තා. තේරුණා නේද? ඒක තුල ඔයගොල්ලන්ට වෙනසක් දැනේ. තමන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉස්සරහට යනවා කියන්නේ. එහෙම ඒ தත්ත්වෙට හදාගන්න. හදාගන්න නම් පුළුවන් තරම් පාක්කොල ඇවිදින්න දොස්තර මහත්තයාගේ විවේකට නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට ඇවිදින්න. දැන් අපි ඇවිදින ඕන තරම්. ඒ මොකටද? ඔව් දොස්තරගේ සහතිකයට ඒ ඇවිදින්නේ. උත්පන්න සහතිකයේ බෞද්ධ කමෙන් ඇවිදින්න මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා. ඔය එතන ස්වාමී මේ දෙමින් හෝ හයියෙන් හෝ මේක බලන්න ඕනේ දැන් මේ කියපු එකේ ඔයගොල්ලෝ දැන් මෙතනින් පටන් ගත්තොත් එමේ යන්න පටන් ගන්නේදී හිමින් බඩ ගන්නවා වගේ. එහෙම යන්න ඕනේ නැහැ. තේරුණා නේද? සාමාන්‍ය විදිහට යන්න අමතක වෙනවා නම් නවත්තන්න. තේරුණා නේද? අවහින වෙලා අල්ලගන්න. දැන් පාරේ ඇවිදින්න බෑනේ මේ විදිහට. ඔයගොල්ලන්ගේ සාමාන්‍ය වේගයටම මේක පුරුදු වෙනකන් හදාගන්න. විකෘති ක්‍රම වලට යන්න එපා. පොරග ගහ යනවා වගේ මේ අර මොන හරි නැති වෙච්ච දෙයක් හොයනවා වගේ එහෙම යන්න එපා. ලාමන්න විදිහටම යන්න. ගිහිල්ලා ඒ ගානට හදා ගන්න. ඒක හැදී. තේරුණා නේද? පුරුදු වෙනකොට ගෙදෙද්දී ඕන්නම් එහෙම කරන්න කවුරුවත් නැති විලා. කාටවත් හේන්න නම් කරන්න එපා අර වගේ හොර වැඩ. ඒක වැඩක් නෑ. තේරුණා නේද? අපිට ඕනේ මේක ප්‍රායෝගිකව එක එක්කෙනාගේ වේග වෙනස් වෙයි. නිකන් විදිනකොටත් එහෙමනේ. එක්කෙනෙක් හයින් යනවා, එක්කෙනෙක් හිමින් යනවා. ඒක Tamanට ආවේනිකයි පුරුදු කරලා ප්‍රශ්නයක් තියෙනවා අපිට කතා කර හැකි බලන්න Tamanට ආවේනික මිසක් අනුන්ගෙන් දෙයක් හොයන්න එපා ඒ විදිහට බලන්නකෝ එහෙනම් දැන් මේ අපි විවේකයේ දෙනකොට තව විනාඩි දෙකකින් තුනෙන් දෙනවා දැන් සුණාටක් තියෙනවා ධාරයටක් තියෙනවා ඉතුරු ටික ඔයගොල්ලන්ට බාරයි එහෙනම් කරාත කියන එක අද දවසේ පුළුවන් තරම් ඕකේ ඇවිදින්න බලන්න ඔබ මේ එතකොට සබ්බ පාපස්සා කරනා කුසල සුපන්තවම්බදා සචිත්ත පරිවදපණං කියන බුද්ධ අනුශාසනා තුනටම ඕක ගැලපෙනවා. තේරුණානේ? ඔය තුනටම ගැලපෙන ප්‍රබල බහන. ඔයගොල්ලෝ දකින්න හොයන නිවන ඕකෙන් ලැබෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන ඕකෙන් ලැබෙනවා. ඒකක් මතක තියාගන්න. ඔයගොල්ලෝ හොයාගෙන යන නිවන ඕකෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මීට අවුරුදු 2600කට පෙර පහළ වෙච්ච ගෞතම කියලා බුදුහාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවනේ. උන්වහන්සේ හොයාගත්තේ නිවන නම් ඔකින් ලැබෙනවා. ඒකින්ද ඒ ඒ උන්වහන්සේට ගෞරව දක්වනවා නම් ඒගොල්ලෝ කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ගේ නිවනත් ඒකට සමාන වේවි. දැන් හදාගත්තේ බොරුව බොරුවක් නෙවෙයි. පුරුදු වෙනවා. නැතුව බොරුවක් වෙන්නේ ඕකට තව කල්ලි එකතු වෙලා තව පෝර දාගෙන අමුතු මැජික් කරේ. අපි හැටියෙම. තේරුණා නේද? ඒකෙන් අපිට ගැලවෙන්න අමාරුයි. හරි දේ පුහුණු වුණොත් ගැලවෙන්න පුළුවන්. ඉතින් මේ හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා එහෙමනම් මේ උදෑසන අනුශාසනාව අවසන් කරනවා. ඊට පස්සේ ඊළම් පස් වලින් පස්සේ නැවත අපි හමු වෙනවා.